ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චාරිත්‍රාක් වශයෙන් බදාදා දවසේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන කරන ධර්ම දේශනා මාලාවේ අදත් ඒකාංකයකටයි අපි සැපමිලා තියෙන්නේ. මතක් කරන්න වටින කාරණා දෙකක් තියෙනවා ධර්ම දේශනාවට ප්‍රථම. අද ධර්ම දේශනාවේ අනුග්‍රහකත්වය අයිරාංගනේදී සිල්වා මහත්මිය අලිවිස් මහත්මිය විසින් බාර අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මුලින්ම මතක් කරන්න කැමති මේක අවුරුදු 40කට පමණ පෙර විය පෙර මියගේ තමන්ගේ තාබර පියාණන් වන පර්සිජයපති මහත්මයාත් අවුරුදු තුනකට පෙර මිය පරලෝකයේ චන්ද්‍රා ජයකොඩි මෑණියන්ටත් ඒ වගේම මාහිතුනට පවන පෙරකිය විචිතා පෙරා සහෝදරි සහෝදරියට පින් පිනිස මේ කටයුත්ත මේ ධර්ම දේශනාවට අනුකා දක්වනවා කියන එක අද ඉස්සල්ලා මේ පටන් ගත්ත චාරිත්‍රය. ඒක තීල දනාම මතක් කරගුවාම ඒ අත්තන්ට පින් පැමිණීමේ කෘත්‍යය සීල දනාව සම්බන්ධ වෙනවා වෙනවා. ඒක පළවෙනි කාරණාව දෙක මේ මූලාසනයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ පිළිබඳව මෙතන ඉන්නේ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මං ගැනත් ඒ වගේම පුදුමාකාර ලැබෙන්දියාවක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් මේ පිරිස දන්නවා. ඉතින් මූලාසනයේ අද වැඩ ඉඳීම මට පැවිදි පැත්තෙන් බලනකොට දෙමව්පිය ළඟ ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් මෙතනදී මා විශාල <clears throat> ගෞරවයක් වශයෙන් අනුග්‍රහයක් වශයෙන් සලකනවා. මෙන්න මේ කාරණා දෙක මම මුලින්ම සඳහන් කරන්න කැමැතියි. ඊගාවට අපි <clears throat> ධර්ම දේශනාවට බැස්සොත් අපි ගිය සතියේ බදාද දවසේ ඉදිරිපත් කරගත්තේ පංචම නිකායේ අනුපස්සන සූත්‍රය වෙන චාන්ති සූත්‍රය. ඒ සූත්‍රය අපි ආරම්භයක් ලැබලා සම්පූර්ණ ඉවර කරන්නේ නැතුව තව දවසකට නැත්නම් අද දවසට කොනක් තියාගත්තා. අද බලාපොරොත්තු වෙන්නේ අපි මේ චාන්කි සූත්‍රයේ පසුභාගය භාවනා ජීවිතයට අදාළ කොටස් උලුප්පා දක්වමින් නැත්තම් ඉස්මතු කරගනිමින් ධර්ම දේශනාවකට මාතෘකා වශයෙන් තබා ගන්නයි. අපි කෙටි මතක් කිරීමක් නැත්තම් සමාලෝචනයක් කෙරුවොත් සංකේ සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයේ අමුතුම ක්‍රමයකට ඉදිරිපත් කරන පටිච්චසමුප්පාදේ වගේ ධර්ම මාලාවක්. ඒ වගේම ඒවකට පැවතිච්ච ඉන්දියානු පසුබිම පිළිබඳව හොඳ සමාජ හරස්කඩක් දක්වන දර්ශනයක්. ඒ ඕපසාද කියන ගමේ ශාලවනේ මහා වනේ හරුවච්චන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ ඒ ගමේ ප්‍රධාන බ්‍රාහ්මණයා ඒ පලාතටම ඉන්න ප්‍රධානම බමුණු දැනමුත්තා චංකි කියලා කියන්නේ. ඒ බුද්ධලට ඒක ආරංචි වුණාට පස්සේ ඒ බුද්ධලයා සර්වචන් වහන්සේ දැකීමට කැමැත්ත පහළ කරනවා. එතකොට මේ ගමට විශේෂ සම්බන්ධයක් සඳහා පැමිණිලා හිටපු 500ක් ප්‍රධාන බමුණු මතක් කරලා කියනවා බමුණන් අතර ප්‍රධානියෙක් වෙන නායකත්වයේ ධර්ම මේ චංකි වගේ කෙනෙක් කම්චි බ්‍රහ්මණයා වගේ කෙනෙක් බුදුහාමුදුර සමීපයට යා යුතු නැතය. ඒ බ්‍රාහ්මණ කුලයේ නොවන ශාස්ත්‍රීය කුලයේ වෙන භවත් ගෞතමයන් වහන්සේ මේ චංකි බ්‍රාහ්මණය ළඟට යන්න ඕනේ කියලා කරුණු දක්වනවා. එතකොට මේ චංකි බ්‍රාහ්මණයා පුතුම විදිහට මං වාගේ කෙනෙක් මේ අපේ ගමට අපේ නගරයට අපේ වනයේට මේ වගේ 아무ත් එක්ක ආවම අනිවාර්යයෙන්ම මම සරුවචන් වහන්සේ ළඟට යන්න ඕනේ කියන්ට සරුවචන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරනවා මේ සූත්‍රයේදී. ඉතාමත්ම වටිනවා. ඒක මේ ආගම පැත්තෙන් හෝ සමාජ පැත්තෙන් හෝ චතුර පුද්ගල ගුණ පැත්තෙන් බලනකොට අර මතවාදී දෙකක ඉන්න විශේෂම ගැතුම්කාරී තත්ත්වෙකින්දදී ඒ චාන්ති බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ දක්වන ගුණයි. ඊට කලින් ඒ ආපු 500ක් බමුණු විසින් චන්ති බ්‍රාහ්මණයගේ ගුණ දක්වනවා. ඒව යට කරගෙන ඒ ගුණ වලට වැඩි සර්වචන්නාංශයේ ගුණ කියන බව පෙන්වන්න ගියාම එතන බොහෝම ලස්සන එකිනෙකා කෙරේ මුදිතාවෙන් කරන කතාවක් තියෙනවා. කොහොමද මේ බමුණ යන්න පිටත් වෙනකොට ඒ කතාවේ නැත්නම් ඒ කතා සංලාපේ ඇතිවෙච්ච අවසාන ඵලය තමයි අර 500 මේකඟ වෙනවා. සර්වචන්නාංශය බලන් දෙනවා අපි යන්න ඕන. චරම ගුණ සහිතනම් කියන්නේ. අන්නේ කතාවේදී ඒ අත්තු ගියාට පස්සේ සරුවචනහන්සේ බොහොම වැදගත් තාලෙට ඒ බමුණු වැඩිමහල්ලා සමග කතා කරනකොට ඒ පිරිස හිටපු ත්‍රිවේද පාරගු වෙච්ච කාපටික කියන පුංචිම බ්‍රාහ්මණයා සරුවචනහන්සේගේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් සරුවචනහන්සේ කියනවා මේ වැඩි හිටියෝ කතා කරනකොට බාලයෝ අතුරු කතා හෙලන්න එපා කියන. එහෙම නැත්නම් මේ අතරමැදි රින්ගන්න එපා කියන. එතකොට චන්ති බ්‍රාහ්මණයා කියනවා ස්වාමීන් වහන්සේ මේ මේ කාපටික බ්‍රාහ්මණ අවුරුදු 16ක 17ක වයසේ හිටියට උතුමාකාර පිංගුණ ඇති කෙනෙක් ත්‍රිවේද පාරගු සරුවච්චන් වහන්සේ වගේ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන තරම් සුදුසුකම් තියෙනවා කියන. ඒ තරම් දරුවක් තියෙනවා කියන්නේ සරුවච්චන් වහන්සේ මේ වෙලාවේදී කල්පනා කළා ඒ පුද්ගලයා බලනට ඇත්තටම පිං ඇති කෙනෙක්. එතෙන්දී ඒ වගුණයි කියන්නේ කාපටිකක් කල්පනා කරන බුදුහාමුදුරුවෝ මට දැන් ඉතින් වෙලාවක් දෙන්නේ නැහැ මගේ ප්‍රශ්නෙට එතකම් මම කරබඩින්නවා කියන. අන්නේ වෙලාවේදී තමයි <clears throat> සරුවචනාංශයේ කෙලින්ම ඒ කාපටික බ්‍රාහ්මණයාගේ මූල දිහා බලනකොට එයා දැන ගන්නවා මේ තමයි සරුවචනාංශයේ මට ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන වෙලාව කියලා. හොඳ ලස්සන සංසිද්ධිය. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා කාපටික බ්‍රාහ්මණයා සඳහන් කරනවා මේ <clears throat> අපි මෙන්න මේ විදිය પરම්පරා ගානක් මේ බමුණු ආගම, Hindu ආගම මේ විදිහට රැකගෙන එනවා. ඒ රැකගෙන එනකොට අපේ මතයක් තියෙනවා මේකමයි සත්‍යය මින් පෙර සත්‍යක් නැහැ කියලා. ඒ තරම් හැබැයි අපි ඒකට බොහොම ගෞරවයෙන් කරනවා. ඉතින් මේ වගේ මේමයි සත්‍ය මේන් පිට සත්‍යයක් නැහැ කියලා. අපි මේ දරන අදහසත් මේ පූර්ණ කාලිනව මේ කරන ප්‍රයත්නයක් පිළිබඳව සර්වජතා ඥානය ඇත්තා වූ සමනවත් ගෞතමයන් වහන්සේ කොහොමද දකින්නේ? කොහොමද බලන්නේ? ඒක හරියටම වැදගත්ුන් දෙන්නේ හම් වෙච්ච වෙලාවට ඇසිය යුතු ප්‍රශ්නයක්. දෙන්නගේ මතවාද දෙක පිළිබඳව බොහෝමත්ම නම්බුකාර විදිය සෝදව. ඉතින් සර්වචනංශය අහනවා මේම සත්‍යයි මේ පිළ සත්‍ය නෑයි කියලා මේ 500ක් බමුණන් ඉන්න වැදගත් කවුරු හරි ප්‍රකාශයක් කරනවාද මම මේක දැක්කා. මම මේක දන්නවයි කියලා. දැක්කපු දැනගත්ත කෙනෙක් ඉන්නවද මේ සත්‍යය? ඒසොර කාබනික බ්‍රාහ්මණය කියන මේ පංචය තුල නෑ. එහෙනම් ඔබ කවදා හරි අහලා තියෙනවද බමුණු දැන් මේ ජීවත් වෙන අද ජීවත් වෙන බමුණු සමාජයේ මේම සත්‍යයි මේන් පෙර සත්‍යක් නැහැ කියලා යම් කිසි කෙනෙක් මම දැක්කා මම දන්නවා කියලා ප්‍රකාශ කරනවා ඒක කියන්නේ නැහැ කියලා. එතකොට අහනවා මෙතන ඉන්න බමුණන්ගේ මේ අත්තන්ට අත්පොත් කියපු ගුරුවරයෝ කවුරු හරි ඉන්නවද මේ දේ සත්‍යයි මේන් පෙර සත්‍ය නෑ ඒක මම දන්නවා ඒකව දැක්කයි කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දහ දිනක් වෙච්ච ඊර්ෂි પરම්පරාව ගැන හර දක්වනවා මෙන්න මේ ඊර්ෂි પરම්පරාවේ එකන එකන ඉහළට ඉහළට දාලා කවුරු හරි කවදා හරි කියලා කියනවාද මේක මම දැක්ක මේක මම දන්නවා කියන ඒකට කාබටි බ්‍රාහ්මණ කියන කිසිම කෙනෙක් ඒක කියලා නැහැ ඒකට ඉගෙන තමයි මෙතනමයි සත්‍ය මින් පිට සත්‍යක් නැහැ කියන ඒකවල සර්වචනාද කියනවා මේක නම් අන්ධ પરම්පරාව මුලින් යන මිනිහත් අන්ධයා කන වෙලා ළඟන යන්නේ අන්ධයෝ ඒ නිසා මේක අන්ධ પરම්පරාවක් මේක කවදාකවත් මෙවැනි ප්‍රකාශයක් කරන්න පුළුවන් ශක්තියක් නැහැ කියලා. ඒක හරියට මේ සම්පූර්ණ පිරිසව මූණ දීලා කරන ප්‍රකාශයක්. කිසි කෙනෙකුගේ විරුද්ධතාව ප්‍රකාශ වෙන්නේ එතකොට ඒ කාපටික ප්‍රාඥය අහන හොඳයි ස්වාමීන් වහන්සේ මේ විදිහට වහන්සේ හිතන ධර්ම නිකන් හුදු ශ්‍රද්ධාවෙන් විතරක් කරනවා කිය නෑ අපි විදිකා විශාල අනුශ්‍රවණයකින් අහලා දැනගත්ත කාරණාවක් මේ කතා කරන්නේ එතකොට බුදුහාමුදුරුවෝ දැන් ඔබ ශ්‍රද්ධාව ඉස්සලා තියලා කතා කරා දැන් ඔන්න කියනවා අනුශ්‍රවණයක් ගැන. මිනිස්සුෝ මේ ලෝකේ මිනිසෙක් වගේ අන්ධ પરම්පරාවට වැටෙන ක්‍රම පහයි තියෙන්නේ. සද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක, දික්ඛනිචහනක් කන්ති. සද්ධාවෙන් බාර ගන්න. එනකම් මට මේක රුචි, මේක මගේ රුචිය කියලා බාර ගන්න. එහෙනම් අනුසව මේක තමයි මට මගේ ආචාර්ය પરම්පරාවෙන් හම්බුනේ කියලා බාර ගන්න. ආකාර පරිවිතක තර්ක කරලා බාර ගන්න. දිට්ඨිනි චහනක්කම්දි මේක මගේ දෘෂ්ටිය. මේක මගේ මුරතල් අදහස. නැත්නම් මම ගරු කරන අදහස් කියලා බාර ගන්න. සර්වචනසේ දේශනා කරන ඔය පහේම දුර්ලභමක් තියෙනවා. ඔයක සත්‍ය ඔයක සද්ධාවෙන් බාරගත්තට ඔය තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාවෙන් පිහිටු නැති කොටේ සත්‍ය තියෙන්න පුළුවන්. මේක බොහෝමත්ම වැදගත් මේ ආගමක් ධර්මයක් හෝ අපි මතියක් පිළිබඳව කතා කරනකොට අපි පිළිසතර සද්ධාවෙන් ඒක බාර ගන්න ඇත්තෝ ඉන්නවා. අපි ඒකට රුචි නිසා මේ අදහසට මම කැමති මේක ක්‍රියාත්මක කරන්න ඕන කියලා ප්‍රකාශ කරන ඇත්තෝ ඉන්නවා. ඒ නැත්නම් අපි අත්තල මුත්තල කීත්තල කිරිත්තල මෙන්න මෙහෙමයි කෙරුවේ කියලා අනුශ්‍රයෙන් අහපු වශයෙන් අපි මේ විදිහට අදහස් ඉදිරිපත් කරනවා. එහෙ නැත්නම් මෙන්න මෙහෙම තර්කයක බැස ගන්න පුළුවන් කියලා තර්ක වලින් දිනනවා. වික්කිනී චහනක් අන්ති කියන මගේ මේක දෘෂ්ටිය මේකමයි කල යුත්තේ කියලා නෑ. අපිට Hindu ආගම සහ බුද්ධ ආගම ගලපන්න ඕනේ. ථේරවාදයේ සහ මහායානයේ අතර කලබල කොටස් උකේ තියෙනවා. තියන්නිකාය අමරපුරනිකායයි රාමඤ්ඤනිකාය කියන කොටක් තියෙනවා. ඔය සෑම තැනකදීම ඔය පහෙන් එකකට අපි අහුවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාපටි පුරාක්ෂණයට සම්බන්ධ කළා. රුවචනන්ද මේක දේශනා කරා. දැනටත් හුඟක් වෙලාවට විවාද විවාද වලට තුඩු දෙන්නේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක් දිස්ත්‍රි ජහන කන්ද කියන පහ. ඉතින් ඒකේදී සර්වචන්ද වෙනවා මේ පහේ තියෙන ප්‍රධාන දෝෂය තමයි සද්ධාවෙන් බාරගත්තට ඒක තුච්ඡං මුසා මේ කියන විදිහට ඒක තුළ ඇත්තක් නැති වෙන්න පුළුවන් බොරුවක් වෙන්න පුළුවන්. අනික් පැත්තේ අපි සද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප කරොත් පැත්ත තියෙනවා. ඒක තච්ඡං භූතං අනඤ්‍යත. සත්‍ය තියෙන්න පුළුවන්. වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. දෙකක් නැහැ. ඒකමයි සත්‍ය වෙන්න පුළුවන්. රුචියත්වය දුර්ලභම තියෙනවා. ditthiya dhamma dveda vipaka. මේ ditthiya මෙහෙම පරීක්ෂා කළ බලනවා මේ විපාක දෙක තියෙනවා කියලා. අර බවුණත් කියන්නේ ඉස්සරළම එයා කාරණා දෙකයි තිබෙන පහක් සර්වඥතා ඥානෙ නිරූපපත් කරලා ඔක්කොම නිෂ්ප්‍රභ කරනවා. හැබැයි මෙතෙන්දී තියෙන වටිනාකම දැන් මේ බණ කියනකොට ඔක්කොම නිස්සද්ද වහගෙන ඉන්නවා වගේ අර කාපටික බ්‍රාහ්මණය මේ සර්වඥාන්සේගේ මේ ඍජු මූණට මූණ දාලා කරන සෑම දෙයක්ම තම ගෞරවයෙන් අහගෙන ඉන්නවා. පහල කියන හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියනවනම් මේකෙන් කෙරෙන්නේ සත්‍ය රැකෙන එක විතරයි. කවදාකවත් අවබෝධයකට මේක තුරු දෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙනවා ඔබ දක්වාගෙන ආපු ධර්මයේ ඔබගෙන් රැකේ. සත්‍යානුරක්ෂණ කියලා කියනවා. ඒක සත්‍යානුබෝධය වෙන්නේ නැහැ. ඒ මොකද ওই සද්ධායෙන් ගත්ත ටිකේ සත්‍ය නොතිබෙන්න පුළුවන්. පරිබාහිරව සත්‍ය තියෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාවෙන් අපිට හම්බෙච්ච ධර්මයේ ඊගා પરම්පරාවක් අපිට රකින්න පුළුවන්. ඒ වගේම රුචියක් අපි අරගන්න තේරවාදී තමයි හරි. නැත්නම් අපි මගේ ගුරුවරයා කියලා දීපු මේ විපස්සනා භාවනා කරන විතරයි හරි. සමත හොඳ නැහැ. නැත්නම් සමත විතරයි හරි. විපස්සනා හොඳ නැහැ කියලා ඒක රුචියට වැඩනවා. ඒකත් ආචාර්ය પરම්පරාවට එන එකක්. ඒක තරම්බුරාට ඒ ආචාර්ය මත රුචිය නිසා පැහැකෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අපිට සත්‍යයට යන්න සත්‍ය අවබෝධය නොවෙන්න ඉඩ තියෙනවා. අනුස්සවය නැත්නම් තර්කයට බැස ගැනීම නැත්නම් දෘෂ්ටි වශයෙන් ගැනීම. එතකොට ඒ කාපටික බ්‍රාහ්මණයයි තාමත්මයි ඥානවන්තව හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ විවේචනය නැත්නම් මේ විද විමසුම එහෙම නැත්නම් මේ විදහ දැක්වීම මම බාර ගන්නවා. මම මේක ඉවසනවා. හොඳයි එහෙනම් මට කියලා දෙන්න කොහොමද මේ සත්‍යානුරක්ෂණේ ඉඳලා සත්‍යාවබෝධයට යන්නේ. ඔබ වහන්සේගේ සර්වඥතා ඥානෙ මේ දේ Taman වශයෙන් සාක්ෂාත් කරගන්නේ කොහොමද? ඊට පස්සේ තමයි සර්වඥාන්සේ සද්ධා ජාතෝ උපසංකමති කියන ඒ පියවර 12කින් තාමත්ම ලස්සනට ඕනෙම ආගමක පටන් ගන්න ශ්‍රද්ධාවෙන් ඉඳලා අන්තිමට පඤ්ඤායවතං අතිවිච්ඡ අති පඤ්ඤායවතං අතිවිච්ඡ පස්සති කියලා ප්‍රඥාවෙන් එක විනිවිද දකින්න තැන දක්වම පියවර 12ක් ඒක තමයි අපි එදා ධර්මදේශනාවේ මූලික හරය වශයෙන් ගත්තේ ශ්‍රද්ධාවේ ඉඳලා ඒක ප්‍රඥාවෙන් විනිවිද කරන යන තැන දක්වා පියවර 12කට පෙන්නනවා. එතකොට ඒ කාපටික බ්‍රාහ්මණයට ලොකු සතුටක් ඇති වෙනවා. මේ මොකද ඒ පියවර 12 බලනකොට ඒ සෑම පියවරක්ම තනියම හිත ගන්න පුළුවන් පියවරවක්. ශ්‍රද්ධාව නිසා යම් කෙනෙක් ඒ බණ කියන බණ දන්න කෙනෙක් ළඟට වෙතට එළඹෙන ගතිය කියන උපසංකමනයි. ශ්‍රද්ධාව වෙනමයි උපසංකමනේ වෙනමයි බලන්න පුළුවන්. උපසංකමන්තෝ පෛරුපාසී උපසංකමනේ යනවනම් ඒක අසුරු කරනවා. කරු කරනවා. අය එහෙම ඇසුරු කරනකොට කන යොමු කරනවා. මේ කියන දෙයට හරිත යොදනවා. කන යොමු කරනකොට වරහතුරකින් දවසක හොඳ බණපදයක් ඇහෙනවා. ආන්න විදිහට බොහෝම ලස්සනට මේ පියවර 12 පෙන්වුවාට පස්සේ අර කාබරික බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම සත්‍යානුරක්ෂණයක් දැනගෙන ගත්තා. ඔබ වහන්සේගෙන් මම සත්‍යානුබෝධය ඉගෙන ගත්තා. නමුත් ඔබ වහන්සේ කියනවා මෙපමණකින් සත්‍යානුපත්ති සත්‍යයටපත් වීම සිදු වෙන්නේ නැහැ කියලා. එතෙන්ද තමයි මේ මම අද ඉදිරිපත් කරපු තැනට එන්නේ කිත්තාවතාපන භෝගෝතම සත්‍යානුපත්තිය හොති. ස්වාමීන් වහන්සේ එහෙමනම් කොහොමද කෙනෙක් මේ සත්‍යයට බැසගන්නේ සත්‍යයටපත් වෙන්නේ මේකේ කියලා පැමිණෙන්නේ. එහෙම නැත්නම් මුදුන්පත් වෙන්නේ. එතෙන්දි සර්වචනාති කියනවා චිත්තවතා ඒ කියන්නේ සත්‍යානුපත්ති කියලා කියන එකටම සත්‍යානුපාපුණාති සත්‍යයටපත් වීමක් කතා කරනවා සත්‍යානුපත්ති භාමයන් ගෝතම පුච්චිම සත්‍යානුපත්තිටපත් වෙන්නේ කොහොමද ළඟා වෙන්නේ කොහොමද එතකොට සර්වඥාන් සඳහන් කරනවා තේසං ඒවකෝ භාරත්වාය ධම්මාණං ආශේවනා භාවනා බහුලී කම්මා සත්‍යානුපත්ති හෝති අර සද්ධාවේ පටන් අර ප්‍රඥාවෙන් විනිවිද තන දක්න දක්වා ඒ ධර්මතා දහස්වර දසදහස්වර නැවත නැවත කිරීම තමයි සත්‍යානුපත්ති කියලා කියන්නේ. මෙතෙන්දි තමයි අපට අපි මේ මේ තාක්කල් සරුවචන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් හෝ ධර්මය දැස ගැනීමෙන් හෝ නැත්නම් අපිට මේ ධර්මයේ කියලා දෙන සංඥා වහන්සේ නමක් දැකීමෙන් හෝ අපිට ඇති වුණාන යම් කිසි විශ්වාසයක් අර කාපටික බ්‍රාහ්මණයට ඇති වුණාගේ සත්‍ය රැකෙන ක්‍රමේ සත්‍යයට අත්දකින්න ක්‍රමයේ ඒ සත්‍යයට බැස ගන්න ක්‍රමයේ දක්වා අන්නේ ධර්මතා නැවත නැවතත් කරන එකමයි භාවේති ආශීවති භාවේති බහුලීකරෝති මෙතෙන් දෙනකොට ඒ කියන්නේ ඒ පුද්ගලයා හොඳටම සත්‍යය රැකිය යුත්තක් එන්නත් ඒක වටින දෙයක් කියන එක තේරුම් ගන්න තියෙනවා ඊගාවට ඒක තමයි මේ ජීවිතේ අත්දක ගන්න පුළුවන් බවට සාක්ෂි සහිතව ප්‍රත්‍යක්ෂයේ ටිකක් ලැබලා තියෙනවා. ආනේ මට්ටමට ආවට පස්සේ ඒක දසදහස් වර නැත්නම් භාවේති බහුලී කරෝති කියන විදිහට නැවත නැවත භාවිතා කිරීමෙන් තමයි ඒකට අයිතිවාසිකම ලබා ගන්න පුළුවන්. ඒකට එළඹ වාසය කරන්න පුළුවන් ශක්තියක් ලබා ගන්න. ඒක පිළිබඳ වශීතාවයක් ඇති කරගන්න. මම හිතනවා අපේ ප්‍රයත්නය මෙන්න මේ තුන්වෙනි මට්ටමේ තියෙන්නේ. සමහර විට ඇති මෙතන පිළි සමහරලාට අපිට ආපු මේ බුද්ධ ධර්මයේමද ඇත්තම ක්‍රමේ නැත්තම් මේ විපස්සනාවමද ඊට වැඩි වෙනස් ක්‍රම කෙටි ක්‍රම කියනවා නම් සාකච්ඡා නැත්තොත් ඇති. තව සමහර වෙටි සමත ක්‍රමයේ උච්චම් කිසි අත්දැකීම් වගේ ලැබලා තියෙනවා. විපස්සනා ක්‍රමයේ උච්චම් කිසි අත්දැකීමක් ලැබලා තියෙනවා. ඒක ගුරුවරයෙක් කියනවා සමතය අත්‍යවශ්‍යයි කියලා. තව ගුරුවරයෙක් කියනවා කොච්චර ඕනේ නැහැ කියලා. ඕන්නේ එතකොට මේ Taman ලැබලා තියෙන සත්‍යානුබෝධය පිළිබඳව හැකෑසියක් තොත් තියෙනවා. තව සමහර ඉන්නවා ඒව පිළිබඳ සැකයක් නැහැ. මේ කලාසුකින් කරන භාවනා පන්තියකදී හෝ හොඳට භාවනා කරනකොට ඒ හිත වැදගත් ධර්මය සම්පූර්ණ කියලා පැමිණෙන්නේ කොහොමද? බුදුන්පත් කරගන්නේ කොහොමද? අපි අපි මේ ගත කරන ගිහි ජීවිතේ ඉන්න ගමන් මේක සාක්ෂාත් කරන්නේ කොහොමද කියලා හොයි නැත්තොත් තියෙනවා. ඉතින් අද ධර්ම කොටස අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාපටික ප්‍රාඥාවන්නේ අන්තිම කොටස. ඒ කියන්නේ අපිට මේකමයි හරි කියලා හොඳ විශ්වාසයක් තියෙනවා. ඒ වගේ මේක යම් යම් කොටස් අපි අත්දැකලා තියෙනවා. අපි විවිධ තැන්වලදී ඒකෙන් අපිට තේරෙනවා අපිට පින් තියෙනවා කියලා පාරමිතා කුසල තියෙනවා. පෙර කළ උපනිෂේ සම්පatti තියෙනවා. දැන් අපිට අවශ්‍යයි ඒක සාක්ෂාත්කරණය කරන්න. බුදුන් වහන්සේ ගන්න සත්‍යානුපත්ති වෙන්නේ. ආන්න ඒකට අදාළ ගුණ ධර්ම ටික අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙදී මුලින්ම බුද්ධ ආගම මටත් 10 පන්තියේ ක්‍රෙඩිට් එකක් තිබුණා. මටත් තිබුණා මේ සම්මානයක්. වැරදිලා හරි මොකකින් හරි හම්බෙලා දෙනේ කවුරුවම කවදාකවත් මේක මම ඊට පස්සේ මම හිටියේ විද්‍යාපන්තියේ. ඉතින් ඒ නිසා අපි එදාද කියලා සියලු සයන්ස් කාර්යවල ඇසෙනසුලුයි කියලා තමයි කියන්නේ. ඒ වගේ තමයි බුද්ධ ආගමල කරකෙන්නේ. සංස්කාරනේ සයන්ස් කාර්යෝ. ඒක මිසක් මේක විහිළුවක් කරගත්ත මිසක් කවදාකවත් ඒක රැකිය යුත්තක් මේක අපි ළඟට ආව අවුරුදු 2500ක් ගිහිල්ලා මොනම හැඟීමක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ විද්‍යාව අතින් බොහෝම හොඳයි. මේක තමයි ඒ කාලේ අපේ ඉස්කෝලේ විද්‍යාංශයේ වාණිජාංශය සහ කලාංශය කියලා විද්‍යාංශය කරන හොඳම ලකුණු තියන අය යන්නේ මාත් කියවකට. ඒක නිසා මේ බුද්ධ ධර්ම එතනින් ඉවරයි. ඊට පස්සේ ගියේ ඒ අදාළ විද්‍යාව. ඊට පස්සේ වැඩිපුර අධ්‍යාපනයට යනකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ නට බුදුරජාණන් වහන්සේගේ ධර්ම පැත්තකට ගිහිල්ලා මේ විද්‍යාඥයෝ විසින් විද්‍යාගාරයකදී ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දේවල් අපිට ලොකු මැජික් එකක් වටපත් වෙනවා. මොකද අනික් අයට ඒව නෑ අපිට විතරයි දන්නේ අපි තමයි මේ නව ලෝකේ එහෙම නැත්නම් නව රැල්ලේ කට්ටිය කියලා කරගෙන කරගෙන යනකොට ඒක ගොඩක් කල් ඒක කකා කකා යන්න පුළුවන් දෙයක් ඔය විද්‍යාව කියන්නේ. වැටෙනවා ඒකට කවුරුත් වැටෙනවා. කාගෙන කාගෙන කාගෙන ගිහිල්ලා ඕනේ යම් කිසි විදිහේ ජීවිතය පිළිබඳව තද බලාපොරොත්තු සුන්වීමක් හෝ මොනවා දෙයක් වෙනකොට ඔන්න විද්‍යාව පචරෙන්න පටන් ගන්නවා. ඕකෙන් කරන්න දෙයක් නැහැ. මොකද ඔය එකම කළු ලෑල්ලේ ලියන ෆෝමියුලා එකවත් ජීවිතයට අදාළ කමක් නැහැ. ඒක සමහරට බටහිරටයි අදාළ. ඒගොල්ලෝ හොයාගත්ත මේ දෙයයන් විරුද්ධව කරපු සටනක් නම් බොහොම වැදගත්. අපිට මේ කර්මයේ සහ කර්මඵලයේ ආදාහන. අපි හැදිච්ච ඉන්දියානු මානසිකත්වයට එක්ක බලනකොට ඕකේ ඉච්ඡා ප්‍රයෝජනයක් නැහැ. එතකොට ඔන්න වැටෙනවා ආයසරයක් හැමෝටම වෙන දෙයක් නෙවෙයි. මේ කියන සත්‍යානුරක්ෂණය අපි දක්වා මේ ගෙනල්ලා තියෙන මේ ත්‍රිපිටකය පෙරලා බැලිය යුත්තක්ද ධර්මයක් මේකේ තියෙනවද කියලා එතෙන්ද ආවට පස්සේ කියවනකොට පුදුමාකාර රසයක් එන්න පටන් අර ගන්නවා අර සූත්‍ර වල අර සමීකරණ වල අර දෙන ගණන් ක්‍රම වලට වැඩිය අමුතුම තාලයකට අපිට පේන භාෂාවෙන් මේක ලියවිලා තියෙනවා ඒත් අපට වෙලා තියෙන ශ්‍රද්ධාව නැතිකම තියෙනවා. ධර්මයට ඇති රුචිකත්වේ නැතිකම අනුස්සවේ වශයෙන් අපේ ගුරුවරු අපිට වුණා ඒ තිබියුතු තනතිලා කියන්නේ නැහැ කියන ගුරුවරු ගාවට අපි යන්නේ නැහැ. ඊගාට තර්කයට බලනකොට ඔය බුද්ධ ආගම බොහොම ආනමිති අදහස් තියෙන්නේ. ඒ තර්කයට බැස ගන්න බෑ. ඒ වගේ මේක දෘෂ්ටි වශයෙන් ගත්තාම ඒක පසුගාමී දෙයක්. විද්‍යාව තමයි හොඳ දෘෂ්ටි වශයෙන් තියාගෙන ඉන්නේ. නිසා ඇත්තටම සත්‍යානුරක්ෂණය පැත්තෙන් බලනකොටත් අපි ළඟ මේ ප්‍රශ්න නැහැ කියලා කියන්න බෑ. තියෙනවා අපි ගාව. ඊගාට තමයි යෝග භාවනාවක් වශයෙන් හෝ නැත්නම් පූජා විදියක් නැත්නම් දානයක් සීලයක් වශයෙන් බලනකොට ඒක අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය. තමන් කරන වැඩේ පිළිබඳව එළඹ සිටි පුළුවන් තත්ත්වයට එනකොටත් අර වාදෙම ප්‍රශ්නයක් එනවා. ඒක තමයි මම හුඟක් කැමති මේ බණ ඇහුවට පස්සේ ධර්ම සාකච්ඡා කරනකොට ඒ තම තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට එතන තියෙන ප්‍රශ්නේ ඒ අහන කට්ටියගේ සම්බන්ධ වෙන කට්ටියගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සත්‍යාන උරක්ෂණය පැත්තේද ඒක නම් මම එච්චර කැමති නෑ මොකද ඒක මත කර කර ඉන්න වෙලාවක් නෙවෙයි තන්නේ කර ප්‍රතිපත්ති පැත්ත ප්‍රශ්නක් තියෙනවා. නමුත් මේ සත්‍යානුබෝධයට සම්බන්ධ ප්‍රශ්න නම් හරියම පණේලවන සුළු දෙයක්. හරියටම මේ සභාවේ උනන්දුව වැඩි කරන කාටත් ඇඟට ලේ උනන පණේන ප්‍රශ්නයක් තමයි මේ සත්‍යානුබෝධය සම්බන්ධ ප්‍රශ්නය. ඒ කියන්නේ මේක ක්‍රියාත්මක කරනකොට කොහොමද ඉදිරියදා ජීවිතේ ඔය කියන විදිහට මේක ළඟා කරගන්නේ කියලා මේකේදී මට කියන්න තියෙන්නේ මේ ඇත්තටම ධර්මයේ කොච්චර සරලද කියනවනම් අපිට අදාහ ගන්න බෑ. අපි අවබෝධ කරලා තියෙන හෝ දන්න ප්‍රමාණය අනන්තයි අප්‍රමාණ. නමුත් අපි හිතනවා මෙච්චර ගැඹුරු දෙයක් මෙච්චර සරල වෙන්න බෑ. මොකක් හරි ගැඹුරු සමීකරණයක් මේකේ තියෙන්න ඕනේ කියලා අර කෙලින් අහය අල්ලන්න පුළුවන් කමට ඔළුව වටේ අත දාලා අහය අල්ලන්න හදනවා වගේ මොකද්ද ගුඪ ධර්මයක් গুপ্ত ක්‍රමයක් ලං කරගෙන තියෙනවා. ඒ නිසා සත්‍යානුබෝධය අතින් මේ ඉන්න බිරිසුන්කෝ කිහෙලින් ඉන්නේ කියලා මම දන්නවා. මේක සාක්ෂාත් කරනවා කියන එක ඔය මහා ලොකු දෙයක් නෙවෙයි. අපි හුස්ම ගන්නකොට ඇතුළේ හුස්ම රැල්ලේ යත්තා වූ සීතල ගතිය හෝ උණුසුම් ගතිය අවබෝධ වෙනවයි කියන එකේ මොනම ධර්මයක්වත් මොනම গুপ্ত දෙයක්වත් නැහැ. ධර්මතාවය විතරයි තියෙන්නේ. නමුත් අපි ඒක පාර ගන්න කැමති නෑ. අපි හිතන ආලෝකයක් පහළ වෙන්න ඕනේ. අත්තරම් පාට වෙන්න ඕනේ. නානා ප්‍රතිවල් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ සත්‍යානුබෝධය කියලා කියන්නේ මේ නහයට දෙන අස්පනා පිට තියෙන දෙයක්. හුස්ම ගන්නකොට හුස්මේ තියෙන අත්දක ගන්න පුළුවන් වර්තමාන වශයෙන් අත්දකින්න පුළුවන් දේවල් දකිනවා. හුස්ම පිට ගන්නකොටත් එක්ක වෙනස් බව දන්නවා. අනිවාර්යයෙන්ම මම දැන් හුස්මේ ඉන්නේ වේදනා සද්ද හිතවිදුල නෙවෙයි කියලා දන්නවා. ඔච්චරම තමයි සත්‍ය අනුභවය කියලා කියන්නේ මොනම දෙයක්වත් උඩට වැඩි දෙයක් නෑ. මට තේරුම් ගන්න. සක්මන් කරනකොට තමන්ගේ පාය තියෙනකොට ඇති වුණා වූ ඒ කම්පන චංචල ගති, බර ගති, හැල්ලු ගති, ඉබේ කර දෙන්නා වාගේ, ආයාසයෙන් කරන්නා වාගේ මේ ධර්මතා ස්වභාව ලක්ෂණ අවබෝධ කරනවා කියන පස්සේ ඕක මෙච්චර ලොකු ගැඹුරක් නෑ. නමුත් මේ සත්‍යානුබෝධය ඒ තැබිය යුතු තැන කියන්නේ සත්‍යානු රක්කනේ සහ සත්‍යානු බෝධය අතර ඇති වෙනස උගාක් වෙලාට යෝගාවචරය පහත් කළා හරකක් නැත්නම් වටනකට දාන්නේ නෑ. ඒගොල්ලෝ හිතනවා අපිට මේ ත්‍රිපිටකය දන්නේ නෑ. ඒ නැත්නම් මේ මේ ක්‍රම වේද දන්නේ මේ වචන දන්නේ නෑ කියලා අර සත්‍යානුබෝධය නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ ඥානය අර සුතමේ ඥානෙ නැති කමින් එහෙම නැත්නම් චින්තාමේ ඥාන නැති කමින් අඩු ලකුණු ප්‍රමාණයකට පත් කරන ගතියක් තියෙනවා. නමුත් සර්වඥාන්සේ පැහැදිලිවම දේශනා කරන දෙයක් තමයි මේ සත්‍යානුභෝධි බොහෝම වටිනවා සත්‍යානුරක්ෂණයට වැඩි. සමහර විටක සත්‍යානුරක්ෂණය කියන පොතපතේ දැනුමිනුත් භාවනාවට යොමු කරන වෙලාවල් තියෙනවා. නමුත් ඊට වැඩි භාවනා කරන වෙලාවෙදී මෙන්න මෙහෙම හුස්ම ගන්නකොට අත්දැකීම. මෙන්න මෙහෙමයි සක්මනේදී අත්දැකීම. මෙන්න මෙහෙමයි කනකොට, මෙන්න මෙහෙමයි බොනකොට, මෙන්න මෙහෙමයි යනකොට, මෙහෙම මෙහෙමයි අත නමනකොට, අත දිගාරිනකොට, වැසිලි කරනකොට, කැසිලි කරනකොට කියලා. ඒ ඒ චිත්තක්ෂණය අපි විඳින දෙයක් කියන්නේ. අත්විඳින දෙයක්. මෙච්චරයි තියෙන සත්‍යානුභෝධය කියලා. ඒකට එළඹ වාසය කරනවා නම් අනිවාර්යයෙන්ම එකින් එකට එකින් එකට තුඩු දීලා ඒ තුලින් ඇතිවෙනා වූ මේ සතිය සමාධිය ඉදිරියට යන්න පටන් ගත්තාම ඉදිරියට වැඩ භාවනා පරියන්කේද පරියන්කේ දිනදා වැඩවලටත් ගියාට පස්සේ හොඳටම අපට ඒ හිත එන්නේ එන්නේ එන්නේ පිරිසුදු වෙන බව සත්තාන විසුද්ධිය කියන එක දකින්න පුළුවන් දෙයක් නමුත් ඒකෙන් අපට විශ්වාසයක් එන්නේ මට දැන් සෝවාන් මාර්ගඵල ලැබුණාද නැත්නම් ඉහළ තියෙන මාර්ගඵල ලැබුණාද නැත්නම් ප්‍රථම ධානය ලැබුණාද කියන එක ඒ සත්‍යානුපatti නැත්නම් මාර්ගඵල ඥානයටපත් වීම ගොඩක් කල් යනකොට නමුත් ඊටාම වැදගත් දෙය නම් මේ සත්‍යානුබෝධයයි නමුත් එතකොට ඒ පුද්ගලයාට එනවා මේ අද මේ ප්‍රශ්නේ අහන්ත මේ කාපටික බමුණට ඇතුළු ප්‍රශ්නේ වගේ මේ විදිහට තැන් තැන් වල අතනින් මෙතනින් සත්‍ය අවබෝධ කරන ධර්මය කොහොමද අපි සත්‍යානුපත්තිය විදියට සම්මත නතු කරගන්නේ කොහොමද අපි ඒක වශී කරගන්නේ කොහොමද අපි කියලා පැමිණෙන්නේ කොහොමද අපි ඒක මුතුන්පත් කරගන්නේ කියන ප්‍රශ්නය. ඒක ඉතින් මේ කවුරුත් පිටින් කියලා දෙන්න ඕන දෙයක් මේ සත්‍යානුබෝධයෙන් වැටුණා නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට ඒක ඉවරයක් කරගන්න ආසාව පහළ වෙනවා. ඒක මේ බුද්ධ ආගමල ධර්මවල විතරක් නෙවෙයි ඔය ඇබ්බැහි තියෙනවනේ ලෝකේ ඕන තරම්. කොයි ඇබ්බැහියට වැටුණා. ඒ මනුස්සයගේ කෙලට පත් කරලා තමයි ඉවර කරන්නේ. නිසා ධර්මයේ තියෙන්නේ ඇබ්බැහියක් නමුත් හොඳ පැත්තට යන්නේ. ඒ නිසා මේ සත්‍යානුපත්ති වෙන්න නම් සත්‍යානුබෝධය කරන අපි ආස්වාස ප්‍රසවාස වලට ඒක අවබෝධ කරගන්න ඕනේ. මොකක්ද අවබෝධය කියලා කියන්නේ හිත පිට ගියේ නෑ දැන් තියෙන හුස්මේ දැන් තියෙන ඇතුල් වෙන වාරේ පිට වෙන වාරේ නෙවෙයි. දැන් තියෙන පිට වෙන වාරය අතුලින වාරය නෙවෙයි කියන්නේ මොන හරි ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ආනෝය ප්‍රත්‍යක්ෂ ඥානෙ ආශේවනය කරනවා නම් භාවිත කරනවා නම් බහුලීගත කරනවා නම් අනිවාර්යයෙන්ම තබන තබන පියවරක් පාසා පිළිවෙල දිහාට තමයි තුඩු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකෙදී පොදු උත්තරේ යා දැනට මෙතෙන්ට එන්න අපිට යම් ධර්ම කොටස වගේක් උදව් උපකාර කළා නම් ඒ උදව් උපකාර වෙච්ච ධර්මම නැවත නැවතත් නැවත නැවතත් ආශ්‍රය කරන්න භාවිතා කරන්න බහුලීගත කරන්න. නමුත් අපේ වාසියට දෝ නැත්තම් අපි වෙනුවෙන් කරන නියෝජනයක් වශයෙන් මේ කාපටික බ්‍රාහ්මණය සර්වචනාසෙන් අහනවා මේ භාවිත බහුලීගත කරන වැඩපිළිවෙලට ආසන්නෙම බලපාන්නේ නැත්නම් බහූපකාර වෙන්නේ මොන ධර්මතාවයේද කියලා. එතින්ද තමයි අපට මේ ක්‍රියාපටිපදාව එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවට සරුවචනාංශයේ දැක්ම පෙර දැක්ම පෙන්වා දැක්වීම විදහා දැක්වීමට ඊට හැරෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රධානීය ප්‍රධාන වීර්ය තමයි බහූපකාරී. ඒ ප්‍රධාන වීර්යයට අවශ්‍ය කරන මූලික දැනුම තම ළඟ තියෙනවා. නමුත් අපිට එක්ක ඇදහිීමක් නැහැ. මේක මෙච්චර දුරට ගමනකට උදව් දෙයිද? එහෙම නැත්නම් මේකට අපි කොහොමද වෙලා ගන්නෙ? එහෙම නැත්නම් මං මේට වැඩි පාපතරයි නේද? මම ළඟ පව් තියනවා නේද ආදි වශයෙන් අර කරන දෙයට මේ ඇති වෙච්චත් අත්දැකීමට තන දෙනවා වෙනුවට වැටුනොත් නැති බැරි හැඟීම ඇති කරගත්තොත් නැති සංඥාවක් ඇති කරගත්තොත් ඒකට කවදාකවත් ප්‍රධාන වීර්යය කියලා කියනවා. ප්‍රධාන වීර්යය කියලා කියන්නේ Taman තුල තියෙන මේ පුළුවන්කම. අඩු ගන්න හුස්ම රැලි දෙක තුනක් යනකම් ආස්වාද ප්‍රසආස වෙන්කොට දැක් ගන්න පුළුවන්. සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා ඒක හිතිය කරගත්තේ කියනවා. දවසේ දුගාණ තුන් හතර වතාවක හෝ Taman පුද්ගලිකව කරන වැඩවලදී ටික ටික සතිය පිහිටවනවා. ආනේ පිහිටවාගත්ත එක ප්‍රධාන වීර්ය වශයෙන් දැඩි ආයාසයෙන් යුක්තව දෙගුණ තෙගුණ කරගන්න ගන්න උත්සාහය තමයි ප්‍රධාන වීර්ය කියලා කියන්නේ. එතෙන්දි සැක නැහැ. කල යුත්තේ මොකද්ද කියලා සැකයක් නැත්තේ. කරලා තියෙනවා. සිද්ධ වෙලා තියෙනවා. නමුත් කරන කරනවා තමයි හරියන්න පුළුවන් හරියන්න පුළුවන්. නමුත් මේ කෙරෙහි අප්‍රත්‍යත බහිවීම. අපි කියන්නේ සත්‍යපට්ඨාන සූත්‍රයේ කියනකොට ආතාප විරිය කියලා මේක සඳහන් කරන්නේ. ආතාප විරිය. කෙලස් තවන වැඩ අතෝ මෙන්න මේ විදිහට එක චිත්තක්ෂණයක හෝ සතිය පිහිට වීම සතිය පිහිටීමේ ලක්ෂණ අත්දකලා තියෙනවනම් ඒක නැවත නැවත භාවිත කරන්න බහුලීගත කරන්න ගන්න ශක්තියට කියන ප්‍රධාන වීර්යය කියලා. මේ ප්‍රධාන වීර්ය ඕනම කෙනෙකුට ඒ කියන්නේ අර සත්‍යය නැත්තම් සතිය අත්දකින්න තරම් පින ඇති ඕනම කෙනෙකුට ශරීරගතවම තියෙනවා. ඒක මතු කරගන්න එක. ඒක ඉස්මතු කරගන්න එක තමයි අපි මේ ආගමික ජීවිතයක් ගත කිරීමෙන්, කල්යාණ මිත්‍යන් ඇතුළු කිරීමෙන්, ඒ පාර ගියත්තන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් කටයුතු කරන උත්පදන් වීර්ය කියන එක නම් කවමදාකවත් පිටින් එනලා දෙන එකක් නෙවෙයි. අපේම පද්ධතිය තුළ අතුලත තියෙන එකක්. අන්නේ ප්‍රධාන වීර්ය තමයි මේ අපි කරන වැඩේ නැවත නැවත ආශ්‍රය කරන භාවනා කරන බහුලීකත වඩා වර්ධනය කරන්න අවශ්‍ය කරන්නේ. මේ ප්‍රධාන වීර්ය අපි ළඟින් දවසක් ඇතුළත බොහෝ විට ඉහළ පහළ යනවා. වෙලාවක අපිට දැන් මේ වගේ බණ අහනකොට ඉදත් අර ප්‍රශ්නයක් ඇවි මේ බණක් අහනකොට පිටක් අහන පුදුමාකාර විදිහේ ශ්‍රද්ධාවක් නැගිටලා මේ වෙලාව වෙනම ඔන්න සතිය පුළුවන්. සමාධිය පුළුවන් කියලා අපිට විශ්වාසයක් ඇති වෙනවා. නමුත් වෙනත් පරිසරයකට ගිය ගමන් ඒ විශ්වාසයක් නැතිව සතියක් නැති වෙනවා. තමන් පිළිබඳව පශ්චාත්තාවයක් එහෙම නැත්නම් බලාපොරොත්තු සුදු විකුත් වෙනවා. ඒ වෙනකොට මේ ප්‍රධාන වීදියේ පුතුම උච්චාවච භාවය ඇති වෙනවා. අපිටම අදාහ ගන්න බෑ දවසක් ඇතුළත සමහර වෙලාවට හොඳටෝ මේකේ ඉනමියාවක් නඹුරු භාවයක් ඇතිව ප්‍රධාන වීර්ය. සමහර වෙලාවට සම්පූර්ණ මේක දුර වෙලා අපි ගැනම ඉච්ඡා බංගත්වයටපත් වෙලා පශ්චාත්තාප වෙලා අදිෂ්ඨාන ශක්තිය කැඩිලා නිදි කියලා වැටිලා දේවල් තේරෙන්නේ නැත්තරට යනවා. ඒක නිසා මේ දෙකෙන් අර ප්‍රධාන වීර්ය පැත්ත ආශ්‍රය කරන බණ අහලා ගුරුරු කල්යාණ මිත්‍ර ආශ්‍රය කරගෙන ඉන්නවනම් මේ ප්‍රධාන වීර්යයට ඔප වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ ප්‍රධාන වීර්යයත් විචල්්‍ය සාධකයක්. අපි ළඟ තිබුණට හැම වෙලාවෙම නැගිටලා නැහැ ඒක. හැම වෙලාවට අවදි ඉන්නේ. හැම වෙලාවට ඒක නිදි වැටිලා තියෙනවා. ඒක නිසා බුදුචානන්සේ වහන මේ ප්‍රධාන වීර්යය ඒ කාපටික බ්‍රාහමණයේ ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ ප්‍රධාන වීර්යයට බහූපකාර වෙන ආසන්නම සාධකේ මොකක්ද කියලා. ඒකවල පුත්‍ර ඥානාති කියන තුලනාව තුලනාව කියලා කියන්නේ එක එක විස ගලපලා සංසන්දනය කරලා කිරල මැන්න බලන ගතියෙන් තමයි තුලනාව ඇති වෙන්නේ. මෙන්න මේ මේ ඇත්තෝ ඉන්නකොට මෙතනදී මට ප්‍රධාන විදිය තියෙනවා. මේ තැනදී නැහැ. මෙන්න මෙතනදී මට නැති ප්‍රධාන විදිය ඇති වෙනවා. මෙන්න මෙතනදී මට ඇති ප්‍රධාන විදිය නැති වෙනවා. අන්නෝතරදී මේ තුලනාවේදී මගේ පුද්ගලික අත්දැකීම තමයි ප්‍රධාන වීර්යය ඇති වෙන සාධකම විතරක් ගැන නෙවෙයි අපි නැති වෙන සාධක ගැන සමාන වටිනාකමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ දවසක් අතර අපි ලෑස්ති ප්‍රධාන වීර්යය නැති වුණා දකින්න ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාව අපි දැනගන්න ඕනේ මෙන්න මේ පරිසරය, මේ ආහාරය, මේ ඍතුවේ, මේ දිශාවේ මෙන්න මේ වෙලාවට මට එපා වෙනවා. බොහෝම වටිනා ධර්මතාවයක් ඉති තියෙනවා. සද්ධාව ආදී ප්‍රධාන වීර්යාදී ධර්මතා ඇති වෙනකොට නම් අපි හරි කැමැති කතා කරන්න ගුරුවරට කියන්නේ මෙන්න මේ වෙලාවදී අපිට හරි සද්ධාාවක් ඇති වුණා ප්‍රධාන වීර්යයක් ඇති වුණා මට එතන ඉඳගෙන භාවනා කරන්න ඒ ශක්තියක් පහළුණා කියලා කියන්න කැමති නම් ටික තුලණය කරනවා කියනකොට ප්‍රධාන වීර්යයේ කැඩෙන සාධක ප්‍රධාන වීර්යයේ හැදෙන සාධක වගේම වැදගත් තමයි කියනවා මෙන්න මේ තුලණයේදී කොහෙන් ආව කෝප ගතියක්ද මන් දන්නේ අපි මේ හැමදාම හොඳ පැත්ත විතරක් ඉල්ලනවා හැමදාම හරියන පැත්ත විතරයි. මෙන්න මෙතනදී තමයි අපි මේ ප්‍රධාන වීර්ය පිළිවෙත ආර්ථය දන්නේ නැතිකම නිසා බොහෝ විට පශ්චාත්තාප වෙන්නේ. කොහොම හරි අවශ්‍ය කළ තියෙන ප්‍රධාන වීර්ය නැත්නම් අපි මේකේ එළඹ සිටි යන ගතිය ඇති වෙන සහ නැති වෙන කියන දෙපැත්තම තුලනය කරලා බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මෙන්න මේක වෙන්නේ නැති මම හිතනවා මිනිස්යාගේ මනසේ තියෙන ඉතාමත්ම වැදගත් අංශය. තමයි ඉදිරියට යනවා ඉදිරියට යන බව දන්නවා පස්සට යනවා පස්සට යන බව දන්නවා කවදාකවත් හිතන්න එපා පස්සට යන එක දැන ගැනීම පස්සට යamak කියන බුදුරජාණන්සේ දේශනා කරන ලෝකේ ඉන්න පඬිති හතර දෙනාගෙන් තමයි පඬිතයි කියලා දන්න පඬිත තමයි හොඳම පඬිතයා ඊගා පඬිත තමයි Taman නොදන්න බව දන්න තමයි හරියට අපි කියවලක් තියෙනවා අපි අහලක් තියෙනවා නමුත් මුගක් කියලා අපි නොදන්න බව දැනගන්නකොට හරියට පශ්චාත්තාප වෙනවා අමානික කට්‍යත් එක දන්නේ නැහැ නේ කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ දන්න බව දන්න පඬිතට විතරයි නොදන්න බව දන්න පඬිතයා දෙවෙනි වෙන්නේ. නොදන්න දෙයක් දන්න බවයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒක තනියම කරන්න බැරි ලෙඩක්. දුකදෙනකොට වෙලා තියෙන ඕන ඔය ඔළුව ඉදිමින කම. ඉතින් ඒකට බුදුහාමුදුරුවෝ බෙහෙත් කරන්න යන්නේ නැහැ. මොකද ඒකට කියනවා බේදජ්‍ය සමුත්තිත රෝගෝවිය අතකිච්චෝ කියලා. බෙහෙතෙන් හටගත්ත ලෙඩේ විස බීජෙන් හදගත්ත රේඩියෝටි බොහොම භයානකයි. ඒගොල්ලෝ හිතනවා සනීපයි කියලා. නැත්තම් ගුණයි කියලා. නමුත් භයානක ලෙඩක් තියෙන නිසා මේ ධර්මයේ උනත් වැරදි පැත්තට අල්ලගෙන අනාගතතර පස්සේ සල්ලි වෛද්‍යවරයෙකුටත් බෑ කොට ගන්න. ඒ නිසා නොදන්න බව දන්න එක බොහොම හොඳයි. දන්න සිදයක් දන්නවයි කියලා හිතාගෙන ඉන්න භයානක ලෙඩේට වැඩි. ඒ වගේ නොදන්න බවම නොදන්නකම ඒ වගේම නිදි කියලා වෙච්ච වගේ පොඩි දන්නක වගේ කියලා. එනිසා ඒක ප්‍රසෙන් කියමනක කියලා තියෙනවා. නොදන්න බව නොදන්නවා නම් එමස නිින්ද ඉන්න කොට කවදි කරන්නේ ඒ වගේම දන්න බව එමෙ නොදන්න බව නොදැන නොදැනගෙන හිටියත් මම දන්නවයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒ පුද්ගලයා පොඩ්ඩක් අයින් කරන්නයි කියලා තියෙනවා කිට්ටුවට ගන්න එපයි. භයානකයි. ඒ වගේම යම් කිසි කෙනෙක් නොදන්න බව දන්නවනම් කියලා දෙන්නේ කියලා යම් කිසි කෙනෙක් දන්න බව දන්නවනම් එයා අනුගමනකාරී කියලා කියනවා. මම හිතනවා හතර දෙනාම අපි ගාව ඉන්නවා කියලා. යම් කිසි වෙලාවකට හොඳටම තේරෙනවා දැන් මම සතියෙන් ඉන්නේ සතියෙන් ඉන්න බව දන්නවා. අන්නේ චිත්තක්ෂණේ අනුගමනය කරන්නේ. යම් කිසි වෙලාවකට දන්නවා මට දැන් නිදිමතයි. මට භාවනා කරන්න බෑ. මට මේ වැඩේ කරන්න බෑ. ආන්නේ වෙලාවට අපි කියලා දෙන්න ඕනේ ප්‍රධාන වීර්ය අවශ්‍ය කරගෙන ওই වෙලාවට මොකද මේ ප්‍රධාන වීර්ය කැඩීමට නැතිවීමට කම්මැලි වීමට හේතු වෙච්ච කාරණේ පොඩ්ඩක් දැනගන්න ඔය ලේ පිටම උණු මිටම බලහගතයි නිසා නිදිමත ප්‍රමෝ එපාටම බාර ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ආසන්නම කාරණා මොකද්ද කියලා බලන්න ඕනේ. අපි දැන් මේ වටිනා අවස්ථාවක් ඇවිල්ලා තියෙනවද මට එපා වෙලා. මට කම්මැලි වෙනවා. මට ධර්ම තේරෙන්නේ නැහැ. ඉන්නේ වෙලාව අපිට දැනගන්න පුළුවන් මේක ආසන්නෙන් බලපාන කාරණා. ඒකට අපි කියලා දෙන්න උත්සාහ වෙන්න ඕනේ. ඒ වගේ යම්ම වෙලාවක අපිට අංගිනවා නම් මම දන්නවා මට මේව ඕනේ නැහැ කියලා අන්නේ චිත්තක්ෂණ අයින් කරලා දාන්න ඕනේ. ඒ වගේ අපි නොදන්න බවත් නොදන්නවා නම් පිළිහිතින් නිින්දෙන් නැගිටවන්න. බුදුහාමුදුරේ දේශනා කරලා උලකින් මැරලා ඉන්න තොපට මොන මරණෙදිද කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සංසාරේ කියලා කියන්නේ ගින්නක දාලා පළහනවා වගේ. ඕකේ මොන මරණෙදිද? නැකිටවන්ට. ඒකට තමයි බුද්ධ කියලා කියන්නේ. ප්‍රබුද්ධ කියලා කියන්නේ. ඉතින් මේ හතරම අපිට දැනගන්න පුළුවන් නම් මං කියන ඕනෝක තමයි තුලලාව. එහෙමනම් ඇත්ත වශයෙන්ම සරුවචනාංශේ නැති වුණත් ගුරුරෙක් නැති වුණත් ධර්මේ නාහල තිබුණත් ওই කාරණා හතර දන්නවනම් අපිට හැම වෙලාවෙම ඉදිරියමයි පේන්න තියෙන්නේ. නමුත් අවාසනාවට වගේ පොත්පත් වලින් අපිට උගන්වන්නේ ගුරුවරු කියලා දීලා තියෙන එකෙන් භාගයක් හොඳයි භාගයක් නරකයි කියන. නමුත් බුදුහාමුදුරුවෝ කියන හතරටම සමාන වටිනාකමක් දෙන්නේ. සමාන වටිනාකමක් දෙලා බැලුවොත් කවදාකවත් මේ තුලනේ මේ කියන එක කිරාමල බලන ගතිය අහක යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ කාපටික බ්‍රාහ්මණය කියන මේ තුලනේ කරන ශක්තිය විචල්්‍ය සාධකයක්. ඒක වෙලාවක අපිට හිතන වෙලාවක නෑ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ තුලණයට නැත්නම් මේ තුලණය කරන වැඩේට අවශ්‍ය කරන ආසන්නම බහුලී මේ බහූපකාර ධර්ම මොකක්ද උත්සාහය කියලා කියනවා. උත්සාහය කියලා කියන්නේ අපි හැමදාම අලුත් යමක් කරන්නේ. අපේ පරියන්කේ සතිය හරි ගියා නම් අපි උත්සාහ කරනවා ඒක ආදාසිදී සක්මනේදී මේ සතිය ගන්න. සක්මනේ සතිය ගත්තා නම් අපි උත්සාහ කරන එදිනදා වැඩවල සතිය ගන්න. අන්න එතකොට තමයි අර පරියන්කේ කියන සක්මන එදිනදා ගත්ත සක්මනත් එක්ක තුලනය කරලා බලන්න පුළුවන්. ඇයි මේ එදිනදා වැඩවලදී සතිය අඩු වෙන්නේ නැත්නම් ආපු සතිය කැඩෙන්නේ? ඇයි වෙන සතිය වඩා හොඳ සතියක් පරියන්කේදී තියෙන්නේ කියලා අලුතෙන් අලුතෙන් ඒ කටයුතු කරෙන් නම් අපිට තොරතුරු ලැබෙන්න ඕනේ වඩා වඩා. ඒ තොරතුරු සඳහා නිතරම එළඹ සිටියේ. නිතරම නිකන් බී ඔන් ද බෝල් කියන වගේ වැඩේම යෙදලා ඉන්නවා. මේකෙන් කියන්නේ පැය 24ම කියලා. ඊයේ අපිට පැයක් පුළුවන් වුණා නම් අද පැයකට විනාඩි 5ක්. ඊයේ අපිට පුළුවන් වුණේ සක්මන විතරන අද සක්මන්ට වැඩි එදිනදා වැඩවලදී ටිකක් කරනවා. ආන්න විදිහට උත්සාහ කරන්න කරන්න ඇවිස්සිච්ච නැති පැටි අලුතෙන් එන්න පටන් ගන්නවා. පිටුරු වේලනකොට මේ මනුස්සයා නිතරම අර පිටුරු අවුස්සනවා. මොකද නැත්නම් එක පිට කර වෙනවා. පිටු පිට කර වුණොත් යාර යටපත් වෙ තියෙන තෙත එහෙම ඉතුරු නැහැ නිසා ඒ අහුව වෙච්ච වෙලාවේදී මේක අවසන්නවා කිකිලියක් පිටර උඩ ලැබගෙන ඉන්නකොට ඒ කිකිලි පිටර එහාට බැලලා පෙරලනවා ඒ නැත්නම් එක පැත්තයි රත් වෙන්නේ ආන්නේ වගේ අපේ මේ ජීවිතේ නිතරම උත්සාහ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. උත්සාහ කරන්න බැරි එක තමයි අපි කියන්නේ මේ සම්ප්‍රදාන කුල හන මිටි වලට අහු වෙලා ඒකම නතරලා හිටියොත් අපිට තුලනය කරන්න අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. නිසා උත්සාහ කිරීම තමයි එහෙම නැත්නම් අපි අලුත් ගුරුවරු කියලා ලහන්න ඕනේ. අලුත් භාවනා ක්‍රම ගැන හොයන්න ඕනේ. අනිකුත් එක සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරලා අපි දන්න දේ නැවත නැවත මේ පැත්තෙන් මේ පැත්තෙන් එකම දේ වුණත් නැවත නැවත බලනකොට තමයි අපි මේකෙක් අරගෙන තිබුණු මේ මති මතාන්තර වල තියෙන අඩුපාඩු තුලනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. තුලනය කරන්න කරන්න ඒක ප්‍රධාන වීර්යයකට තුරු දෙනවා. ඒක නිසා මේ නැවත නැවත උත්සාහ කිරීම එහෙම නැත්නම් මේක සමහර වෙලාවට අනිකුත් ආගම් සමග බුද්ධ ධර්ම සංසන්දනය කරනකොට කියලා තියෙන දෙයක් තමයි මේ නියත ගතික වාදයට වැටුනොත් අපි අපි ඔක්කොම සිත් වෙන කර්මානුරූප ඒ නිසා අපි ඕකට දඟලලා වැඩක් නැහැ වෙන්න තියෙන දේ වෙයි කියලා අපි අත් දෙක ගැට ගහගෙන හිටියොත් අපිට කවදාකවත් අපේ ජීවිතයේ උපුල් කාලේ සහ පසු කාලේ ගලපන්න වෙන්නේ නැහැ අපිට උදේ වට වෙච්ච දේ හැන්දවරත් එක්ක ගලපන්න වෙන්නේ නැහැ නින්දට ඉස්සල වෙච්ච දේ නින්දෙත් පස්සේ කලපඬ වෙන්නේ නැහැ. ආනාපාන හොඳට පේන වෙලාවේ සහ ආනාපාන නොදැනී ගිය වෙලාව අතර කලපඬ වෙන්නේ නැහැ. ඒක තමයි අනිකුත් ආගම් වල තියෙන්නේ. ඒක සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ මනාපේ. උඹට කරන්න දෙයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ හැම චිත්තක්ෂණයකම ඒ මනුස්සයාගේ ෆ්‍රී විල් එකට. එහෙම නැත්නම් උත්සාහ කිරීමේ හැකියාවට අලුතෙන් අවස්ථාවක් ගන්නකමට සම්පූර්ණ ඉඩ දීලා තියෙනවා. අන්න ඒකෙන් තමයි අපිට අලුත් උලන් වදීන්නේ. අලුත් තොරතුරු එන්නේ. එන්න එන්න එන්න එන්නවා තුලනේ වීම සිද්ධ වෙනවා. අතමනි සම්මානේ ඉන්නකොට මගේ නම් කොහොමඩක්වත් අදහසක් තිබුණේ නැහැ. ඔය එළියට යන්න බණ කියන්නේ කියලා. මොකද ඒක මම දන්නවා හොඳටම ඉල්ලගෙන කරන පරිප්පුවක්. නමුත් මේ පිටුපොටට ඇවිල්ලා බලනකොට බණ කියන්න මෙවුවා නැවත නැවත මේවට හිත යොදනකොට මොනවදෝ ඇතුලේ වෙනස් වෙන ගතියක් තියෙනවා. අර තිබුණ එකම අවසල අවසල බලනකොට ඇතුළට කිඳා බහින ගතියක්. ඊට පස්සේ මෙහි ආවට පස්සේ ඊට පස්සේ තවත් එකක්. හැම වෙලාවෙම මේක අවස අවස අවස බලන දන්න කරුම තමයි. නමුත් තව කෙනෙකුට නැවත ඒක කියලා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම Taman වශයෙන් මේ කියාපු දේ ඇත්තද කියලා උත්සාහ කරනවා. කරන්න කරන්න කරන්න කරන්න මේකේ තුලණයට ප්‍රධාන වීර්ය පැත්තට ඉබේම තල්ලු වෙන ගතියක් තියෙනවා. ඒක නිසා කුසීතෝ දුක්ඛං විහෙරති කියන්නේ. උත්සාහය නැති කුසීතයා දුකසේ අද්දක පුරවන ජීවත් වෙනවා. ආරද්ධ විරියෝ සුඛං විහෙරති. ආරද්ධ විරිය කියන එන ඕනම දෙයක් Taman හොඳ පැත්තට හරව ගන්න හැටි දාන්න. දුකක් වේවා සැපක් වේවා තමන් ළඟට එන කෙනෙක් වේවා නැත්නම් තමන් අතේ වර්ධින දෙයක් වේවා හරියන දෙයක් වේවා සෑම දෙයක් තුළම මේ උත්සාහ කරන ගතිය අලුතෙන් බලන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒ බුද්ධිලා ඇතුළ තුලණිය අනිවාර්යයෙන්ම එනවා. නමුත් මේ උත්සාහය කියන එකේ විචල්්‍ය සාධකයේ වෙනස් වෙන ගතිය නිසා මෙතනදී කාපටික බ්‍රාහ්මණ යන ස්වාමීන් වහන්සේ මේ උත්සාහය කෙනෙක් තුළ තියෙන මේ උත්සාහය කියන ගතියට ආසන්නෙන් බලපාන නැත්නම් උත්සාහය ඇතිවීමට හේතු වෙන බහූපකාර ධර්මය මොකක්ද කියලා. බුදුරජාණන්සේ කියනවා කුසල ඡන්දේ කියලා. ක්‍රියාත්මක වෙච්ච ඡන්දයක් ඕන. මම මේක කර බලන්න ඕන මට අවස්ථාවක් ලැබුණොත් මට පුළුවන් ද වැසිකිලි ගැසිනකොට 100න් ඉන්න. මට පුළුවන් ද කාටවත් බනිනකොට 100න් ඉන්න. මට පුළුවන් ද කවුරුහරි මට බනිනවා අහගෙන ඉන්න 100න්. මට පුළුවන් ද යමක් පිළිබඳ දැඩි ආසාවක් තියදී 100 පිටවන්න කියලා මේක අඩු ගානේ හිතේ කලින් තැම්පත් වෙලා තියෙනවා මම මේ සෑම චිත්තක්ෂණයක්ම සෑම ආවේගයක්ම පට වියාපෝ තේජෝ වාය කියන සෑම රූප ධර්මයක්ම මුණ ගැහෙන මුණ ගැහෙන වෙලාවේ සතියින් ඉන්න ඕනේ කිය ඒ කුසල ඡන්දේ පිහිටවල තිබ්බේ නැත්තම් කවදාකවත් ඒව එනකොට අදාළ ශක්ති අදාළ සාදර බව මතුවලා එන්නේ නැහැ ඒ නිසා උත්සාහයක් ඇති කරන්න මාසන්න කාරණා වෙලා තියෙන්නේ ඒ සඳහා එළවන ලද කුසල ඡන්දයක් තියෙනවා. ඒ කුසල ඡන්දය පහල කරගන්න තමයි අපි හැම වෙලාවෙදීම ඒ පොත්පත් පෙරලා බලනවා භාවනා කරපුවත් එක සාකච්ඡා කරනවා බණ අහනවා নানা ප්‍රතිවල් කරන්නේ කොහොමද කුසල ඡන්දය තමයි එතනදී වැදගත්ම සාක්ෂි බවටපත් වෙන්නේ ඒ කුසල ඡන්දය තියෙනවා නම් ඒ කුසල උත්සාහ නොකර ඉන්නේ නැහැ ලදලද සෑම වෙලාවකම ඒ අවශ්‍ය කරන්නා වූ සැප දුක හිතලා කරන දේවල් Taman කෙරෙහි යන දේවල් බැනුම් අහන වෙලාවල් බයින වෙලාවල් ආදී සෑම වෙලාවකම මේ සතිය පිළිබඳ බැරි පුළුවන් කරා. අමුකක් කළාට මේක විස්තර කරන්න මේ සතියටම සම්බන්ධ කරලා ඕනේ ධර්ම තාක්ෂණික සම්බන්ධ කරන්න පුළුවන්. ආහනයකට ආසන්නෙම කාරණා වෙලා තියෙන්නේ කොසල ඡන්ද. ඒක නිසා මිත්‍යා දෘෂ්ටික වෙලා අපි වෙන ආගමක කටයුතු කරන හිටියානම් අපිට කවදාකවත් මේ කුසල ඡන්දේ කියන මේ ජීවිතේ මට හැමිච්ච මේ ලැබිච්ච මේ පංචස්කන්ධය කියලා කියන්නේ නිවන් මාර්ගය. අල්ල බදාගත්තොත් ඒක දුක උපදින තරම්. සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ කියලා කියන සංකේතිය මන මුළු පංච පාදානස්කන්ධය දුක. නමුත් ඒකමයි නිවන් මාර්ගයේ සඳහන් තියෙන ලොකුම රසායනාගාරය. පරිේශනාගාරය. ඒක ඒ වඩටපත් කරන්න නම් කුසල ඡන්දය අවශ්‍යයි. කුසල ඡන්දයට ආසන්න බහූපකාර කාර්කේ වශයෙන් පෙරියන්නේ ධම්ම නිඥාන කන්ති. ඒ කාරණය පිළිබඳව කලින් එළඹිච්ච තීරණයක් තියෙනවා. ධර්මයට බැසගෙන බලන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. මේ ධම්ම නිඥාන කන්ති කියන එක බොහෝමත්ම ලස්සන පාලි වචනයක්. ඒ වගේම ජීවිතයේ ඇති වෙන පුතුම අභ්‍යන්තරගත වෙනසක් ඇති කරන දෙයක් තමයි ධර්ම නිච්චහනක් අන්දි කියලා කියන්නේ. ඒකට විනිවිද බලන ගතියක් තියෙනවා. හොයලා බලන ගතියක් තියෙනවා. ආ මේ බලන ගතිය ආවොත් තමයි මෙන්න ඒක මම කර බලන්න ඕනේ. ක්‍රියාවක් කරලා බලන්න ඕනේ කියලා අපි ළඟ ඇතිවෙච්ච ධර්ම වලින් බොහෝම සුළු ප්‍රදේශය අපි ක්‍රියාවත් කරලා බලන්න. ලක්ෂ කෝටි ගණන් අපි හීන දකිනවා. ලක්ෂ කෝටි ගණන් අපි සලසුම් හදනවා. ලක්ෂ කෝටි ගණන් අපි දවල් හීනමවනවා. ඒකෙන් ඉතාම සුළු ප්‍රදේශයයි ක්‍රියාවත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ ක්‍රියාවත් කරන්න හේතු වෙන්නේ අර මතුවෙන විවිධ අදහස් හීන සැලසුම් වලින් හිත බැසගත්තා. හොඳට තෝරලා පීරලා බලාගත්ත දේවල් තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපි ක්‍රියාවත් කරන්න කලින්. නැත්නම් ඒවා වටින මේ ව්‍යාපෘති බවටපත් වේ. ඒ නිසා ධම්මනිච්ඡානකන්තිය මේක බුදුචාන් වහන්සේ ඉදිරිපත් කරන බොහෝම වචන දෙයක්. ආන්නේ ධම්මනිච්ඡානකන්තිය තමයි බුදුචාන්සේ දේශනා කරන්නේ මේ කුසල ඡන්දය පහළ වෙන්න ඒ ඒ කුස ඒකට මේ ධම්ම නිච්ඡානකන්දේ හේතු වෙන්නේ අත්ූප පරික්ඛා. හොඳට Tamanට අදහසක් ඉදිරිපත් වුණා නම් ඒ අර්ථය හොඳට විස්තර කරලා දැක් ගන්න පුළුවන්. නැත්නම් මූල ධර්මයේ මේ වශයෙන් සහ අත්දැකීම් වශයෙන් එහි තියෙන සමානාත්මතාව සහ ගැටුම් තත්ත්වය හොඳට තේරුම් ගත්ත කෙනාට තමයි ඒක ධම්ම නිච්ඡානක් අන්තියක් වටෝ මම මේක කරලා බලන්න ඕනේ නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. ආන්නේ විදිහට අත්ූපපත් අත්ූපක මේ අර්ථය වශයෙන් වෙනකොට බලා ගන්න ගතිය හොඳ ඥානවන්තයෙකුට විතරයි පහළ වෙන්නේ. ඒක තමයි අපේ තියෙන විමසුම් නුවණ කියලා කියන ඒ ගතිය මේ වගේ පිරිසොල් නම් මම දකිනවා ක්‍රීම් එක වගේ හොඳම පිරිසක් මේ ඉන්නේ. තේරිලා හොයාගෙන මේ ආව පිරිස. ඒගොල්ලන්ට මේක හොඳට මේ කියන කාරණාවක් තේරුම් ගන්න පුළුවන්. ඒ කාරණාවෙන් වැඩ ගන්න බව ආර්ථික ජීවිතේ සමාජ ජීවිතේ දැනනම ඔයත් දන්නවා. එන්න මේක තමයි මට ගැළපෙන මට තේරෙන මට මූල ධර්ම සහ ඒ වගේම මේ ප්‍රායෝගික පැත්තෙන් ගැළපෙන දෙය කියලා ඒ කාරණා මේ පිටසක තේරුම් ගන්න පුළුවන් නමුත් මෙහෙම නැතුව මේ ඥානෙ නැතුව ඒ දානෙ දීලා නැත්නම් කාගරි ආශිර්වාද ලබාගෙන නැත්නම් වෙන කෙනෙක් කරන කෙනෙක්ගේ අනුකම්පාවෙන් අපිට කරන්න පුළුවන් වගේ කියලා මේක කොහොම හරි කොන්තරත් ක්‍රමයකට කරන්න හදන කෙනෙකුට මෙන්න මේ අර්ථ සලකා බැලීම වෙන්නේ නැහැ. මේ අර්ථ සලකා බැලීමෙන් තමයි පෞද්ගලිකව අපි මේකට යෙදෙන්න ඕනේ මමම මේක තේරුම් ගන්න ඕනේ කියලා ඒ අර්ථයේ අර්ථය තේරුම් ගන්න පුළුවන් එකන පුදුම අවදි මනසකින් ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. මොනම විදිහකින් හරි අපිට හිතනවා මේ බුදුන් දැක්කොත් නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ලොකු ගුරුවරයෙක් හම්බුනොත් පුළුවන්. මේ වගේ දේවල් වලින් පෙන්නේ අර තමන්ගේ මේ අර්ථයක් විමසුම් කරලා බලන්න පුළුවන් ගැතිය පාවා දෙන එකයි. ඒ නිසා නිකන් සාමාන්‍යයකට කිට් වෙන දහසක් වශයෙන් කියන්න පුළුවන්. අපි වීරයන්ට සලකන්න ඕනේ. ඒක හොඳ වටිනා ගුණයක්. නමුත් අපි හිතන්න ඕනේ අපි වීරයෙක් වෙන්න හදන්නේ කවුද? ලෝකේ කීයෙන් කී දෙනාද? ඔක්කොමලා මේ වීරයන් ගුණ ගායනා කරකට හොඳ කටි කටකන එක මුදිතාව පමණයි. අපිට වීරෙක් වෙන්න පුළුවන්. අපිට මේ දෙක කරලා බලන්න පුළුවන් කියලා ඒ ගන්නදී හුතුවටම අපලා බලලා ඒකේ සාරේ උරා බොන්න නම් තෑහෙන මානසික ව්‍යාපාරයක් කරන්න ඕනේ. ඒදා ඒදා හිටපු ඒ පිළිසී බමුණ කෝක වේදත් අර කාපටික බ්‍රාහ්මණයාගේ වෙන්නේ මේ විචක්ෂණ බුද්ධිය හොඳට තිබිලා තියෙනවා. ඒ නිසා ඒ මනුස්සයා කියලා තියෙනවා මේකත් ස්වාමීන් වහන්සේ වෙනස් වෙන සුළු සාධකයක්. එක්කෙනෙක්ගේ වුණත් පළසින් දවස වෙනස් වෙනවා. එන්න මේකට බලපාන ආසන්න කාරණේ මොකද්ද? බුදුහාම කියනවා ආසනලද ධර්මයේ හොඳට හිතේ තියෙනවා. අහලා හලලා දාන්න නැතුව ධාරණය කරගෙන ඉන්නවා නම් විතරක් ඒ ධාරණය කරපු ධර්ම කාරණා අතරින් තමයි තමන් එකක් දෙකක් තෝරාගන්නේ මෙන්න මේ ටිකයි මම අර්ථ වශයෙන් දැනගන්න ඕනේ. සමාලාතික ව්‍යාකරණ වශයෙන් දැනගන්න. සමහරට භාෂා වශයෙන්, සමහරලාට ප්‍රායෝගික වශයෙන්, සමහරලාට අනිකුත් කරුණු සමග ගලපා බැලීම ආදී ක්‍රමයට අත්ූපේක්ෂණය කියන අර්ථය සලකා බැලීම සිදු වෙන තම පොතේ දනුව බෑ. තමන්ගේ හිතේ තියෙන ඕනේ ධර්ම කොටස එහෙම නැත්නම් කියනවනේ යම් කිසි දුෂ්කරතාවයකටපත් වෙනකොට තමන් අහලා බලලා දැනගෙන හිටපු යම් කොටසක් ධාරණය වෙච්ච කොටස විතරමයි සිද්ධියේදී ක්‍රියාවත් කරන්න පුළුවන්. කවදාකවත් පොතේ තියෙන දේවල්ක්වත් මූල ධර්ම ඉන්නේ නැහැ. තමන් භාවිත කරලා අතට අහුවෙන දේ තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ සඳහා ධාරණ ශක්තියක් නැත්නම් හිතේ මේ ආහන ධර්ම කොටස තරහා ගැනීමේ ශක්තියක් අවශ්‍යයි. මේ ධාරණය සඳහා මේ 2500 ඇතුළත මුන්න තරම් පොත්පත් නැති කාලේ මේ වගේ යන්ත්‍ර නැති කාලේ මුන්න තරම් උත්සාහයක් අරගෙන තියෙනවා කියලා බලනකොට හිතා ගන්න බෑ මෙවැනි ශක්තියක් බුදුජානකගේ සත්‍ය වගේ ඉතාමත්ම විස්තර දැන් මේ කතා කරන්නේ බොහොමත්ම ගැඹුරු දෙයක් නේ බොහොමත්ම සවිස්තර දෙයක් මෙවැනි සවිස්තරයක්වත් හැරෙන්නේ නැති වෙන විදිහට මේ ඉලපිල්ලක් එපිල්ලක්වත් වරද්ද ගන්න නැති වෙන විදිහට මොනවා දරාගෙන ඉන්න මොන්න තරම් ධර්ම ශක්තිය ඒ කාලේ තියෙනවා ඔක්කොටම නෙවෙයි ඒ තිබුණ ඇත්ත පෙළ ගැහිච්ච නිසානේ අද ඒ අපෙන් අපිට පුළුවන් ඉන්නේ ඒකේ අර්ථ හොයලා බලලා ඒකෙන් අපිට ගැළපෙන දේ අරගෙන කුසල ඡන්දයක් පහල කරගෙන උත්සාහ කරලා තුලණය කරලා ප්‍රධානීය කරන්නේ. නමුත් මේ ඔක්කොම නෑ නෑ වෝච්චර විස්තර ඕනේ මේ පැත්ත විතරක් ඇති කියලා එක පැත්තක් කරලා මේ අනිත් පැත්ත අතහැරලා දාලා තිබුණා නම් ධර්ම ශක්තිය වශයෙන් එහෙම කවදාකවත් අපිට මේ ධර්මයේ හැම පැත්තෙම රස බලන්න වෙන්නේ නෑ. ඒ නිසා අපිට සමහර වෙලාවට වැටෙන්නේ අපිට රුචි වෙන්න පුළුවන්. නමුත් මේ ධර්ම වෙනුවෙන් අපි කළ යුතු දෙයක් තමයි මම ඉදාර කිව්වට අඩු ගානේ දවසකට බෑටි දණ්ඩක් තරම් ප්‍රදේශයක්වත් කටපාඩම් කරන්නේ කියලා. අඩු ගානේ දැහැටි දණ්ඩක් ප්‍රදේශයක් පමණවත්. ඒ කියන්නේ පිටක එක පෙලක්වත් කටපාඩම් කරනකොට දවස් 10 15 යනකොට 1 2 3 4 එකතු වෙන්න පටන් ගන්නවා. එහෙම ධාරණ ශක්තියක් නැතුව අනුන් කෙරෙහිම විශ්වාසයෙන් හිටියොත් හදිස්සියකට ගන්න උපකරණ ටික නැති වෙනවා. කලබලයක් වෙනවා. කලබලයක් වෙනකොට ඉන්නේ අතේ තීර ටික තමයි. ඒසයි ධාරණ ශක්තිය වැඩි කරගන්න යම් කිසි කෙනෙක් සත්‍යානුපatti සත්‍යයටපත් වෙන මුදුන්පත් කරගන්න කැමති වෙනවා නම් හැම පැත්තෙම මේ අදහන පෝෂණය වෙනවා. ඒ නිසා ධාරයේ ධාරණ ශක්තිය කියන එකත් මේ අපිට තේරෙන්නේ මේ pāli භාෂාවෙන් කියන්නේ මේක මේ අවුරුදු 2500 කට පරණ එකක් ආදී වශයෙන් අපි පැත්තකට කරන්න පටන් අරගත්තොත් කවදාහකවත් අපිට හදිස්සියකදී අමලියකදී අතේ දුරින් නැතුවලා යනවා. ඒ නිසා බණ අහපු ප්‍රදේශයෙන් බොහොම ටිකයි ධාරණේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ධාරණ ශක්තිය පිළිබඳව අපි ලොකු ගෞරවයක් සැලකිල්ලක් ඕන. මේ පිළිසිරි මම ඒක නෑ කියන්න හදනව නෙවෙයි. මොකද මෙයක් තව දියුණු කරන්න ඕනේ කියන එකයි. ඒක සඳහා මොකක්ද ආසන්නම කාරණා. බුදුහාමුදුරන්ගේ මේ කාපටික ප්‍රාඥය අහනකොට කියනවා ධම්ම ශ්‍රවණය තමයි. නිතරම බණහන්ඩ ඕනේ. නිසා එකම දේ නැවත නැවත කියනකොට අපි කියනවා බණ කියනවා වගේ කියලා කියනවා. ඇත්ත නෑ. එකම දේ තමයි කියන්නේ. හැබැයි විවිධ පැති වලින් කියනවා. දැන් මේකදි බලනකොට සත්‍යානු බෝධේට පැත්තේ අනිත් පැත්ත හරලා දැන් සත්‍යානුපත්තිය කියලා දෙනවා. අනුලෝම ක්‍රමය කියලා දෙනවා ඊට පස්සේ ප්‍රතිලෝම ක්‍රමය කියලා දෙනවා. මේ විදිහට එහා පැත්ත මෙහා පැත්ත දමදම කියනවා අපි කියනවා බීලා වගේ බන කියනවා වගේ. එකම දෙයක් කියනවා වගේ. ඉතින් ඒක තමයි ශාවක දේශක සම්බන්ධතාවය. ලෝකේ පවතින අනිකුත් පුදුජාසේ දේශනා කළ තුනා ඒ වගේ ආදේශනා පාඨයදී මේ ඉති ප්‍රාචාර්ය වගේ විවිධ ක්‍රම එකක්වත් ආර්ය ක්‍රමය. මේ දේශන ශාවක ක්‍රමය තමයි ආර්ය ක්‍රමය. කියනවා එක්කනේ කහගෙන ඉන්නවා කට්ටිය. ඒ ශ්‍රවණය කරන කට්ටිය හිතනවා දේශකයන් වහන්සේ තමයි දක්ෂය කියලා කවදාකවත් නැහැ. දේශකයන් වහන්සේට ඒ தත්තට එන්න නම් ශ්‍රාවකෝ ඒ මට්ටමක ඉන්න ඕනේ. අප්පුඩිය ගන්න බෑ තනියටි. එනිසා ශ්‍රාවකයන් යම් කිසි වෙලාවක ඉතාමත් එළඹ සිටි සීයේ ධර්ම ගෞරවය ඉන්නවනම් දේශකයන් වහන්සේ රත් වෙනවා, උණු වෙනවා, නිකන් ඉන්න බැරුව යනවා. එතකොට දේශකයන් වහන්සේ ඊට ගැළපෙන ධර්ම හොයමින් ඒ එනකොට දේශකයන් වහන්සේට ධර්ම ශක්තිය වැඩෙනවා. අහගෙන ඉන්න කට්ටියගේ ධාර ශක්තිය වැඩිනවා. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා පංචමාන බික්ක ව්‍යානි සංසාර ධම්ම ශ්‍රවණේ. මහන්නේ මේ ධර්ම ශ්‍රවණයක් කරනකොට ආනිසංස පහක් තියෙනවා. අසුතං සුනාති. පෙර නෑසූ දේවල් අහනවා. සුතං පරියෝදපේති. තමන් කණින් අපි දැනගෙන හිටියන යම් යම් කාරණා එව්ව අරකට ඉස්සරහ ධර්ම මේකයි පස්සේ ධර්ම මේකයි කියලා ওই දෙක අතර පිරිසුදුකමක් එනවා. දන්න දේ පිළිබඳ පිරිසුදු වැටහීමක් එනවා. ඒ වගේම තමයි කාංකාව විතරදී. සැක තිබුණා නම් මූල ධර්ම වාදයෙන් හෝ එහෙම නැත්නම් අපේ අධ්‍යක්ෂ වශයෙන් ප්‍රායෝගික පැත්තේ ඒකේ තියෙන සැක ඉබේම දුර වෙන්න පටන් ගන්නවා. මම එදා මෙන්න මෙහෙමයි හිතානේ තියෙන්නේ. එහෙම නෙවෙයි මේක මෙහෙමත් එකක් තියෙනවා. නැත්නම් ඒකත් ඇත්ත මේකත් ඇත්ත කියලා ඒක එනකොට ඉබේම සැක සංකා දුර වෙනවා. දික්කින් උජ්ජු කරෝති. Taman කෙරේ තිබුණු සම්මස කතා ඥාන සම්මාදිට්ඨිය නම් ඒ සම්මාදිට්ඨියට වැඩියෙන් තියෙන සමත සම්මාදිට්ඨියට පාර කැපෙනවා. සමථ සම්මාදිට්ඨිය ඉන්න කෙනාට විපස්සනා සම්මාදිට්ඨියට පාර කැපෙනවා. එතකොට ඉන්නේ ඉන්න දෘෂ්ටිය ඍජු වෙනවා. ලක්ෂ දෙකක් අතර කිචුම මාර්ගය තමයි සරල වේගය. ඒ වගේ තමයි නිවනට සරලම රේඛාව තේරුම් ගන්න නම් ඇදවල ඇදපළු තියෙන වංක රේඛා අතරින්ද වෙනවා. ඒක අතරින්ද නම් එකම නැවත නැවත අහන්නවා. මෙන්න මේ ආංශල් හතර කෙරුවාට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරන තියෙනවා චිත්ත මනස පසීදති. ඒ ධර්මතාව මොනවානේද බණහනකොට සත්පුරුෂයාට හිත කය පහදින ගතියක් තියෙනවා. ඒ නිසා නිතරම ධර්ම ශ්‍රවණය කෙරෙන්න ඕන. ඒ ධර්ම ශ්‍රවණය කෙරුවොත් විතරයි දහස් දහස්වර ධර්ම ශ්‍රවණය කෙරුවොත් උන හතක් අටක් ධාරණය වෙනවා. ඒ ධාරණය කරන්නේ හරියෙන් තමයි අත්ූපරි අත්ූප පරීක්ෂණය කියන ධර්ම කොටස කලපලා දැරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ ධර්ම ශ්‍රවණය නම් කිසි කෙනෙකුට ලැබෙන්න නම් නැත්තම් මේ ශ්‍රවණය කරන ධර්මයක් ඇහෙන්න නම් ඒ පුද්ගලයාට අවශ්‍ය කරන එහෙම නැත්තම් ආසන්න බහූපකාර කාරණා මොකක්ද කියලා අහනකොට සෝතාවදාන ආහන දෙයට කන නමාගෙන හිත නතු කරගෙන ආහන්න පුරුදු වෙනවා ඒ නිසා බුද්ධ ඥානසේ ධර්මය දේශනා කරන්න ඉස්සෙල්ලා හැම වෙලාවෙම සාදුකං සුණාත මනසිකරෝත දේශිස්සාම කියලා පටන් ගන්නේ. මහන්නේ මනාවකට අසව. මෙනේ කරව. මම දැන් බණ කියන්න හදන්නේ කියලා හැම වෙලාවෙම ධර්ම කෞරවය ඇති කරලාම තමයි යහන්නේ. උචා ධර්මයක් අහනකොට යම් කිසි ළඟ ඒ සෝතාවධානය කියනවා. සෝතාවධානයේ පඤ්ඤා සුතමේ ඥාන. අහන වෙලාවේදී ඒ මේ පැත්ත මේ පැත්ත බල බල අන්නේ විහිදව වෙන දේවල් කල්පනා කරන නෙවෙයි. කන්නේ නොමාගෙන සිත නතු කරගෙන අහන ගතිය තියෙනවා. ආහන්නේ විදිහට අහන කෙනෙක් හිටියොත් තමයි ඒ ධර්ම දේශනා කරන කට්ටියගේ ගුණාත්මක தත්ත්ව වැටෙන්නේ. වැඩෙන්නේ. එහෙම නැතු අහන කෙනා ඕන දෙයක් කලෙ මුලින් නමල තියෙනවා වතුරක් කරනවා වගේ ඕන දෙයක් ඉතින් හාමුදුරුවෝ කියලා යන්න තයි කියලා කරපන්නේ හිටියොත් ඒ හාමුදුරුවන්ට සිද්ධ වෙන්නේ ඒක තමයි. ඒක නිසා මේ දෙකොල්ල අතර ශ්‍රාවක දේශක සම්බන්ධතාවයේ සජීවීකම ඉඳන අහන කෙනාගේ ඒ එලෙබසිටි ගතිය. ඒ කියන්නේ සෝතාවධානයේ තියෙනවා නම් ඒ දේශකයන් වහන්සේලා පුදුමාකාර විදිහට ගැම්මක් කියලා බලනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ බ්‍රාහ්මණය මෙවැනි සාදර්භ ධර්ම අහන්න එහෙම නැත්නම් මේ සෝතාවදානයක් පහළ වෙන්න ආසන්න කාරණා මොකද්ද? පරිරුපාසනේ. ඒ කරන කෙනා පිළිබඳව ගෞරව කටයුතුකම ඇති වෙන්න ඕනේ. පෛරුපාසනය ඇති වෙනවා නම් පමණයි ඒ පුද්ගලයා කියන බණ ගොඩකින් මෙන්න මේ දේ නම් මට තේරෙනවා. මේක නම් මට අදාළයි කියලා ඒ අදාළ ධර්ම කොටාසයට හිත නතු වෙන්නේ ධර්ම රාශියක් අහනකොට එකට දෙකට පමණයි. ඒක නම් දවස් දෙක තුනක් යනකම් හිතේ හිටිනවා. නමුත් ඒ වෙන්නේ හිතේ වදින ධර්මතාවයක් අහන්න ධර්ම රාශියක් අහන්න. නැත්තම් ඒ බුද්ධලයා ඇසුරු කරමින් ගොඩක් කල් ඉඳ වෙනවා. ඒ විදිහට ඇසුරු කිරීමෙන් ගොඩක් කල් ඉඳනම් ආසන්න කාරණා මොකද්ද? ඔහු වෙත එළඹීම තියෙනවා. එළඹ වාසය කරන ගතිය තියෙනවා. එහෙම එළඹෙන්නේ නැතුව මේ බුද්ධලයාගේ මොකක්කල් ඇසුර කිරීම නැවත නැවත සමීප වීම ඒ යන්නේන ගතිය නැත්තම් පළවෙනි සැරේදී ගිය දවසේම ওই බලාපොරොත්තු ධර්ම ලැබෙන්නේ නැහැ මම මේ ට්‍රිප් එකේදී මට හම්බෙච්ච වැදගත්ම අත්දැකීම එක තමයි ඉස්සල්ලාම සැරේ කතා කරන්න ගියාම මොනව කතා කරනවද කියලා අහන කටියට තේරෙන්නේ නැහැ කියන මට තේරෙන්නේ නැහැ ඒ පිළිසෙටම නැවත නැවත කියනකොට තමයි ඔන්න තම්මගේ ඇඟට ලේ උරන්න පටන් ගන්නෙ. අද දැන් නම් තේරෙනවා. මේක නිතරම අහනවා. අනේ මේ කියන්නේ තේරෙනවා. ඒක නැත්තම් මොකද මගේ ඇඟ ඊතල වෙනවා. අයි මේ විශාල දෙයක් බලන්නේ ඉඳලා මම මොකද කරන්නේ කියන්නේ. ඉතින් ඒකට පෛරුපාසනය කියලා කියන්නේ ඒ පිරිස දේශකයන් වහන්සේ පෛරුපාසනය විතරක් නෙවෙයි. දේශකයන් වහන්සේ පිරිස පෛරුපාසනය කරනවා. එහෙමනම් එකම පිරිස නැවතත් හම්බෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට හැම කෙනෙකුම හිත තමන්ගේ හිතින් පරීක්ෂා කරමින් ධර්ම දේශනා කරන්නේ. ආසේ අනුසේ ඥානෙ යොදල බලලා කොයි කෙනාද මේ බණ අහන්නේ? අර සුපබුදු කුටි කතාවේදී තේරෙනවා ඒ වෙලාවේ හිඟමනේ ආපු මිනිහ විතරයි බණ අහලා තියෙන්නේ. අනිත් සේරම නෙවෙයි හිතයි. සම සර්වඥාන්සේ ගණන් ගත්තේ. අර ඒ වෙලාවේ ආපු හිඟාගෙන ආපු මිනිස්සයාට මේ අනුගුප්පී කතාවෙන් පටන් ගන්න බණ කිව්ව. එමසයි බණ ටික අහලා ඉවරනකොට සෝවන් මාර්ග පලස්ත වෙන්නේ. ඒක ඉතිසලා හිටියා. උන්කක් එතන භික්ෂුන් වහන්සේලා හිටියා, භික්ෂුණීන් වහන්සේලා හිටියා, උපාසකයත් හිටියා, උපාසිකා හිටියා. ඒ කාටවත් තේරුණේ නැහැ ධර්මයේ. අර මනුස්සර තේරෙනවා. ඒ මොකද ඒ මනුස්සයගේ බුදුසයන්වන්සේ කියන සෝතාව දහණිය ආවට පස්සේ ඒක දිගියම තමයි ඒ ලයින් එකේම තමයි බුදුසයන්වන්සේගේ ධර්මය අනිත් පැත්තට ක්‍රියාත්මක වෙන්නේ අපිට ඒක සඳහන් කරන්න වෙන්නේ ඒ අදාළයි කියලා හිත උත්ල නැවත නැවත නැවත නැවත මෙතෙන්ද යන්න ඕන එළඹ වාසය කරන්න එළඹෙන්න ඒ එළඹීමට අදාළ කාරණා මොකද්ද කියලා අහපම බුදුහාම කියන සද්ධාව කියන අපි දැන් ආයේ අර එදා කියපේකේ සම්පූර්ණ අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවා හැබැයි මේ කාපටික බ්‍රහ්මණය සද්ධාහට හේතු වහන්නේ. නමුත් මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. සද්ධාවට ආසන්න කාරණේ බැලුවොත් එimhe සද්ධාව මොනම දෙයක් අපට හඳුන දෙයක් නෙවෙයි. සම්පූර්ණම අහඹ ධර්මයක්. පෙර හොඳ සාක්ෂියක් තියෙනවා. ඔය සීවලි මහරහතන් වහන්සේගේ මේ ජීවිතයේ උත්පත්ති අවස්ථාවේදී ඒ කෝලිය දීතාව හත් අවුරුදු හත් මාස සත් සති සත් දිනක් දරු ගැබ තියාගෙන හිටියයි කියලා බඩේ. සාමාන්‍යයෙන් කියන්නේ 1.5 කියලානේ මාස 9මාරයි. ඒත් බෞද්ධ ක්‍රමයේ. මේ අම්මා අවුරුදු 7කුත් මාස 7කුත් සති 7කුත් දවස් 7කුත් පැය 7ක් තියාගෙන ඉඳලා මේ දිගටම බුදුරජාන් වහන්සේට ගැප් පෙරහර කරලා තියෙනවා. නමුත් පෙර කළ අකුසල කර්මයන් නිසා ගැබ් ඇතුලේ කරුව ප්‍රසූතුනේ නැහැ. මේක ආරංචි වෙච්ච ගාම පුරුෂයාට කතා කරලා කියලා තියෙනවා අද වටන් දවස් 7ක් මේ දරුවා ලැබුණාට පස්සේ දිගටම දාන දෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ බුදුරජාණන්සේ දවස් හතක් බාරගත්තා. සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා සහිතව. ඊට පස්සේ සාරිපුත්ත ස්වාමීන් ආවට පස්සේ මතක් කළා සාරිපුත්තේ අද ඉඳලා දවස් හතක් මම දානයක් පාරාරම්භ කළා. ඒකෝට සාරිපුත්ත ස්වාමීන් කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මම දන්නේ නැතුව මම බාරගත්ත දානයක් තියෙනවා. එහෙනම් ගිලේක අවලංගු කරන්නේ. ඊපස්සේ බමුණෙක් දානේ බාරාරම්භ දාන දෙන්න බලා දෙන සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බමුණා ගාවට යනවා. ගිහින් දැරිසින් බවන බොහොම ගෞරවයෙන් ආශාවක් පනවල ආසනයක් පනවල සලකලා ඊට කියනවා මේ උපාසක මහත්මයා මම ආවේ මම අර හිත අනිදට කියලා දානෙටින් නම් කව එන්න ලැබෙන්නේ මොකද මේ සර්වචන් වහන්සේගේ විශේෂ දාහනයකට මට යන්න වෙලා තිනවා මට අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ එළ පැමිණීම මේ ඉල්ලීමක් තියෙනවා ඉතින් බමුණා කියනවා ස්වාමීන් වහන්සේ මම නොමරුණොත් වස්තු හානියක් නොවුනොත් සද්ධාව නොපෙරළුනොත් ඔබ වහන්සේ ආපු දවසට දන් දෙන්න. හැබැයි මට ෂුවර් නෑ මේ කාරණා තුන. නරුණොත් හරි වස්තු නැතුවත් හරි සද්ධාහනයි. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ ආසනේ මෙතන පරීක්ෂා කරලා බලනවා මේ මිනිස්යාට ආවුස තියෙනවද කියලා. තියෙනවා. ඊට පස්සේ කල්පනා කරලා බලනවා ළඟදී සුනාමියක් අරගෙන එන්න තියෙනවා කියලා නෑ. හැබැයි සද්ධාව පරීක්ෂා කරලා බලනවා ඒක කියන්න බෑ. ඊට පස්සේ බමුණට කතා කරලා බමුණ මගේ ආවුස පිළිබඳව හෝ වස්තුව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මේ සද්ධාව නම් කියන්න බෑ කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට බෑ සද්ධාව ගැන ඒ නිසා අපේ පැත්තෙන් බලනකොට මේ ඉස්සරහට දක්වන මේ බලවත් සද්ධාව නිසා එළඹීම එළඹීම නිසා පෛරුපාසනිය පෛරුපාසන නිසා සෝතාවදහනිය සෝතාවදහනිය නිසා ධර්ම ශ්‍රවණය ආදී හැම දෙයකටම මොනම තාලකින්වත් කලින් කියා ගන්න බැරි විශ්වාස කරන්න බැරි ධර්මය තමයි ශ්‍රද්ධාව. මෙන්න මේ ශ්‍රද්ධාව යම් කිසි වෙලාවක අත්දකලා බලන්න පුළුවන්. පරීක්ෂා කළ බලන්න පුළුවන් තැනපත් වීම තමයි කුසල ඡන්දය කියලා කියන්නේ. ඒ කුසල ඡන්දයට ආවට පස්සේ තමයි අපි මේ ශ්‍රද්ධාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ වගේ ශ්‍රද්ධාව මුදුන්පත් කරගන්න අපි මේ වගේ දුර බැහැර රටවල් වල ගිය ලස්සන මේ වගේ විහාර හදලා දාගැබ් හදලා අවකල බුදු පිළිම හදලා මේ සේරම කරන්නේ ඔබට. නමුත් ඒක ඉච්චර විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ තරම්ම. ඒක නිසා අපේ නායක සංජීවන කාලේ කියන්නේ ඔකට ගිහි සද්ධාව කියලා. පෙරලෙනවා නිතරම පෙරලෙනවා. නිසා පැවිද්ද බොහොම පරිසම් වෙන්නේ කියලා කියනවා. ඒ ගිහියන්ගේ සද්දා මොකද ඒත්තන්ට නිතරම මේ දරුවන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන নানা ප්‍රතිචාරයේ සාධක. ඒ නිසා ඒත්තන්ගේ සද්දා කරලී මෙච්චර නරක හිතන්නත් නරකයි. මොකද ඒක මොනම තාලකින්වත් කියලා දෙන්න බෑ. ඒ නිසා ගිහියෝ වේවා, පැවිද්දෝ හෝ වේවා අපි දැනගන්න ඕනේ අපේ හොඳ නරක දෙක තීන්දුව වෙන්නේ මේ ප්‍රසාදන ලක්ෂණයෙන් තමයි. ඒ ප්‍රසාද ලක්ෂණය ආවා නම් මේ කියන පක්ඛන්දන රසය කියලා එකක් තියෙනවා මේ කියන සත්‍යානුභෝධයට යන්නතේ මේ ශ්‍රද්ධාව රැලි ගන්න පටන් ගන්නවා ගහලා ගහලා ගහලා ගහලා ගහලා තල්ලු කරලා කවදා හෝ නිවන් දකින්න යනවා තල්ලු කරනවා යම් වෙලාවක මේ ශ්‍රද්ධාව ඇනේ හිටියානම් ඒ ගමන එතනින් හිටිනවා ඒ නිසා මේ ශ්‍රද්ධාව දිනු කර ගැනීම සඳහා හැම වෙලාවෙම පරිසරේ යෝනි කාලය ධනිය සමය අපි ගත කරනවා ඒක වැටුණාට පස්සේ සද්ධාව කියන Java වැටුණාට පස්සේ අපිට මොනම දෙයක් කරගන්න බැරි වෙනවා. ඒක නිසා සද්ධාව පෙනුමත්නම් පේන සිනේ බොහෝමත්ම මේ අන්ධ භක්තියේ ළඟ තියෙන නැත්නම් ළමා ධර්මයක් වාගේ. එතන හැම ආගමකම තියෙන මූල ධර්මයේ. නමුත් අපේ බුද්ධ ආගමෙත් මූල ධර්මයේ සද්ධාවමයි. ඒ සද්ධාව විශේෂම වෙනස් තමයි අනිත් ආගම වලට වැඩිය කුසල ඡන්දයක් පාඩපත් කරගන්න පුළුවන් උත්සාහ කරන්න පුළුවන් උත්සාහ කරන පස්සේ ප්‍රධාන වීර්යයට දාලා මේ ජීවිතයෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ආනෙම පරීක්ෂා කිරීම තමයි අපි මේ ආසේවති භාවේති බහුලීකරෝති කියලා කියන්නේ. මේන මේ විදිහට මේ සර්වචනාංශ මේ කාරණා අර සත්‍යානුපත්ති ත්‍ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන ආසේවන භාවිත බහුලීකරෝති කියන දේ අගසිත මුල්ලතෝම සම්පූර්ණ විස්තර කරාට පස්සේ ඒ කාපටික බ්‍රාහ්මණය කියනවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වුණා සත්‍යානුරක්ෂණය මම ඔබ වහන්සේගෙන් අහුවා සත්‍යානුරක්ෂණය ඔබ වහන්සේ මට දේශනා කරා මට එන පිළිබඳ වැදහිමක් තියෙනවා විශ්වාසයක් තියෙනවා ආත්ම සන්තුෂ්ටියක් තියෙනවා ඒ වගේම ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් අහුවා සත්‍යානුබෝධය පිළිබඳව ඔබ වහන්සේ මට කමී කිව්වා ඒක පිළිබඳව මට වැටහීමක් තියෙනවා මගේ ඉවසීමක් තියෙනවා මට ඔබ වහන්සේගේ ආත්ම විශ්වාසයක් ඇති වුණා ඒ වගේම සාන්ත මම ඔබ වහන්සේගෙන් ඔබ මේ සත්‍යානුපත්ති ඒ ධර්මය සාක්ෂාත් කරගන්න විදිය ඔබ වහන්සේ මට මේක කියලා දුන්නා මට වැටහීමක් ඇති වුණා මට ඇදහිීමක් ඇති වුණා මට ඔබ වහන්සේගේ ආත්ම කරුණාවක් ඇති වුණා ස්වාමීන් වහන්සේ මම මෙච්චර කල් හිතාන හිටියේ මේ ශ්‍රමණයෝ මේ මුණ්ඩකයෝ මොන දන්න බණක්ද කියලා අපි මේ බ්‍රහ්මය තමයි බ්‍රහ්මය තමයි දෙයයන් වාසිකේ බ්‍රහ්මයේ කටින් උපන જાතිය. අනෙක් හැම જાතියක්ම මේ බ්‍රහ්මයේ ප්‍රශ්න උපතිච්ච જાතිය. නමුත් වහන්සේ මේගේ ධර්මමේ මේ දේශනා විලාසය නිසා මට ශ්‍රමණයන් කෙරෙහි පිළිබඳ ප්‍රේමණීය බවක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. මට ශ්‍රමණයන් පිළිබඳව ප්‍රසාදයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. අද සමනයන් පිළිබඳ ගෞරවයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. අපි ඔච්චර කල් හිතාගෙන හිටපු දේත් ඔබ වහන්සේ මේ විස්තර කරන දේත් අනුව පුදුමාකාර වෙනසක් තියෙනවා. අන්ධකාරයේ තත්මිච්ච මිනිසෙකුට පහනක් පත්තු කිරුවා වගේ ස්වාමීන් වහන්සේ. කැලේ හිර වෙලා තන අතරමං ඉච්ච මිනිසයාට අත දික් කළ මෙන්න මේ පැත්තට බලයන් ගම තියෙන කිව්වා වගේ ස්වාමීන් වහන්සේ. යටිකුරු කරලා තිබුණ කලයක් උඩුකුරු කෙරුවා වගේ ස්වාමීන් වහන්සේ දේශනාව බොහෝමත්ම ඇස්තරවල සුළුයි කියලා ඒ මනුස්සයා බුදු පියාණන් වහන්සේ ප්‍රීතිපිත වෙන්න වැටලා මම පණ තියෙන තා මම බුද්ධ ධම්ම සංඝ සරණගේ උපාසක කෙනෙක් තරණසේ වශයෙන් ධර්මසේකවා කියලා බුදුරජාණන් වහන්සේ විදිහට සදා ආකාරික බෞද්ධෙක් බාටපත් වෙච්ච බවෙන් තමයි මේ සූත්‍රය හමාර වෙන්නේ. ඒක නිසා මෙතෙන්දී සූත්‍රයේ සම්පින්දනය කරනවා නම් අපි මේ පුංචි කියලා හිතන දේවල් වලින් තමයි වැඩි ගැස්සෙන්නේ. ඒ නිසා සත්‍යානුබෝධය ඇති වුණාට පස්සේ මුන්නම දෙයක් කතා කරන්න බෑ. අපි වැත්තේ අර මීයක් හදන්න ආපු මිනිස්සේ නවට පස්සේ කියනවා දැන් නම් මේ මීබනි හදන්න මීමැස්ස අසුචිවලුමේ මෝත්‍රාවෙමේ ටික ටික ගන්නවා කියන. ලෝකේ තියෙන මිහිරිම දේ. ඒක තමයි අසුචි මෝත්‍රායි ටික ටික ගන්න. ඒ නිසා මේ භාවනා ජීවිතයේට අහක දාන්න නම් මොනම දෙයක් යම්කිසි කෙනෙක් මේක ගැළපෙන්නේ නැහැ මේක අපිට අදාළ නැහැ කියලා ඒ නිසා කවදාවත් ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒ අර බුරුමේ ඉන්න ස්වාමීන් වහන්සේ කියනවා අපි සරුවච්ච ශ්‍රාවකයෝ යම්කිසි කෙනෙක් කියනවා නම් මේ සරුවච්ච ශ්‍රාවකයාට අහවල් දෙයක් කැප නැහැ අහවල් දෙයක් ගැළපෙන්නේ නැහැ අහවල් නොකළ යුතුයි කියලා. ඒ බුදුහාමුදුරුවෝ කියලා දන්නේ නැති කෙනෙක් ගැන කතා කරන්නේ. බුදුහාමුදුරන්ගේ තියෙන මේ හැකියාවක් බුදුහාමලගේ තියෙන පූජනීය தත්ත්වයක් බලනකොට අපිට තියලා තියෙන බුදුහාමේ පත් කරලා දීලා තියෙන වටින ධර්මයේ දිහා බලනකොට අපි සාක්්‍ය පුත්‍රයෝ ආයි හැසිරෙන්න පුළුවන් මොනම දෙයක්වත් මේ සංසාරේ එනතන් අපි මේ දවසක් ඇතුළත සිදුවෙන නිවනට අදාළ නැහැ කියලා කියනවා. නමුත් මේක මේක හොඳයි මේක නරකයි කියලා බෙදුවනම් එතන ඉඳලා ඉතින් අපි අර සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක් දිට්ඨි නිචාරක්ඛන්ති කියන විදිහට සත්‍ය තියෙන කොටස අතහැරලා දාලා නැති කොටස හොයන්න පටන් ගන්නවා. ඒ සත්‍ය තියෙන්නේ මහා ඝන අන්ධකාර තැනක වෙන්න පුළුවන්. දුක ඇති තැනක වෙන්න පුළුවන්. අකමැති තැනක වෙන්න පුළුවන්. නමුත් අපිට ඕන කර දෙන අකමැති තැන, අන්ධකාර තැන, දුක ඇති තැන, සැප තියෙන තැන වගේම එකට හොයන්න. එක දවසක් අර සූෆි නායකයෙක් වෙන නස්රුඩීන් ඒ බොහොම වටිනා ලස්සන කතා ටිකක් පහුගිය දවස්වල පත්තරවල තිබුණා. ඒ මනුස්සයා මේ බොහොම ප්‍රසිද්ධ ලංකාවේ අන්දරේ වගේ මිනිස්සෙක්. තවසක් මේ හැන්දෑ වරුවේ කියන ගොම්මන වෙලාවක ලයිට් කනුවක් යට හොයනවලු මොනවද. අගේ යාළුවෙක් ඇවිල්ලාලු මුල්ලා මොනද හොයන්නේ කියලා ඉතින් යතුරු නැතිලයි. ඉතින් මේ මනුස්සයත් වාඩිලා දැන් දෙන්න හොයනවලු. ඒ හරිය තියෙන තනකොළ ගහක් නැති වෙන හොයනකොට අහවලු මොන වගේ යතුරුද? අයිත් මෙන්න මේ જાති යතුරුක්. ඊට පස්සේ අවලු ඒක මේ අවසාන වතාවට දැක්කේ කොහොමද? දැක්කේ ඊයේ ගහගෙන ඉන්නවා දැක්කා ඊට පස්සේ දන්නේ. ඔයාලා ඔයාලා මන්ට දිගටම ප්‍රශ්න අවලු මොකක් හරි වෙනට වැටලා ඉගෙන ගනු. අන්තිමට අවල පස්සේ අවලු කොහෙද නැතුනේ කියලා. නැතුනේ කාමරේදී කියලා. ඊට පස්සේ කොල්ල ඇයි මිනිස්සු ඕබ මම පාරසප්පරන්නේ මේ ලයිට් කරන යට හොයවට හරිනේ. මිනිස්සු උඹට තේරෙන්නද කාමරේ කරුවලයි කියලා. ලයිට් එක තියෙන්නේ මෙතන. ඉතින් ඔක්කොම පුත්තහම හොයන දිලිසන තැන් වල විතරයි. ඒ දක්ෂව හාමුදුරු කෙනෙක් ගාව වැඩිම සෙනඟක් ඉන්න තැන්වල මුගදෙනේ බොරු කියන තැන්වල හොය හොය යන. ඒ ලාංඡන වලද එක තැනමයි කරකැවෙන. එක තැනමයි කරකැවෙන. අපි මේ තෝරන තීරිල්ලේදී එක්ක සද්ධාහට කොටු වෙනවා. එක්ක අනුසවයට කොටු වෙනවා. එක්ක රුචියට කොටු වෙනවා. එක්ක තර්කයට කොටු වෙනවා. එක්ක දිට්ඨිනිචානකන්දට කොටු වෙනවා. මොනම දෙයක්වත් තෝරන්නේ නැහැ. එළබෙන සෑම දෙයකම එළඹ සිටි සීයෙන් ඉන්නවනම් බුදුහාමුදුරුවෝ ඉස්සරහින් ඉන්නවා. ධර්මයේ තියා මායයටත් බැරිනවා අපිව එහි මෙහෙ කරන්න. ඒක නිසා අපිට හම්බෙලා තියෙන මනුෂ්‍ය ජීවිතය වගේ අපිට දැනට එක අපි ළඟ තියෙන මේ උපකරණ ටික ඕනකට වැඩි වැඩි. ඒකෙන් මම කියන්නේ මේ අපි ධර්මයේ දියා කොහේ යුතු නැහැ, හේවිය යුතු නැහැ, කල්යාණ මිත්‍ර ආශ්‍රය කළ යුතු නැහැ කියලා. මම කියන්නේ මේ අපිට දැනට ලැබිලා තියෙන ප්‍රදේශ හොඳට ඕම ඇති. අපි මේකදී ශාසය නිතරම කියන දේ තමයි මේ කුණු පංචස්කන්ධේ අනන්ත අප්‍රමාණ දීර්ඝ සංසාරයක් මවලා දෙන්න පුළුවන් තරම් කෙලෙස් උපදවන්න පුළුවන් නම් මේ කුණු පංචස්කන්ධේ නිවන ලබා දෙන්න පුළුවන් තේරු උපකරණ ටිකක් ලබා දෙනවා. ඒසා පංචස්කන්ධයක් ලැබුණා නම් බුදුන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධා දුක්ඛ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සාංඛ්‍ය විශේෂ වශයෙන් බලනකොට මේ පංච උපාදාන ස්කන්ධේ දුකයි මෙන්න මේක බව අවබෝධ කිරීම පමණමයි නිවන කියන්නේ. නිසා පංච උපාදාන ස්කන්ධෙන් පිට මොනම දෙයක්වත් ඕන කරන්නේ නැහැ නිවනට. ඒක ඉතින් හම්බෙලා තියෙනවා. නමුත් අපිට තියෙනවා අර ශද්ධාවේ අපි ගන්න මෝඩසිය තීරීම නිසා, රුචිය නිසා, අනුසරේ නිසා, ditthini jhana කන්දේ නිසා, ආකාර පරිවිතක්කේ නිසා අපි අර වැරදි පැත්තේ නැසු කියන වගේ ලයිට් තියෙන නිසා ලයිට් කරන වැට හොයනවා. ඔය ජතුරු නැති රජින කාමරේ. ඉතින් ඒ මනුස්සයා ඒක දැනගන්නවත් කීයක් ප්‍රශ්න අහන්න ඕනේ. උන්නේ කාරණා තමයි අපටත් වෙලා තියෙන්නේ. ඒක නිසා මුදුවර කල්පනා කරගන්න ඕනේ අපි අර මං හැමදාම කියන ජීවිතයේ මල් අපි විහිංපා. හැම වෙලාවෙම නැති වලමනේ කල්පනා කරන්නේ. බැරි දේවල්මයි කල්පනා කරන්නේ. ඒකවල ඉතින් අපිට හැමදාම නැති බැරි කම තමයි ඉස්සරහට ඉදිරියපත් වෙන්නේ. හැකි හැකි සංඥාව ඇති කරගත්තා නම් ඔය කර්ණිමිත සූත්‍රය ඉස්සරහම කියන්නේ සක්කෝ. සක්කෝ උජෝච සූජි. හැකි සංඥාව ඇති කරා නම් ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ අපිට හරි සහැල්ලුවක්. හරි විමුක්තියක්. කරගෙන යන වැඩ පිළිබඳව තීරුම් මේකමක් නැතුව හොඳට එළඹ සිට 100ක් ඇති කරගන්න මොකක් පුදුම පුත්‍රජානනාසගේ තියෙන මේ විප්ලවකාරී එහෙ නැත්නම් ඒ හැම ක්‍රමයකම ගැලපෙන දිහා බලනකොට වෙන සාස්ෘන් කෙනෙක් එක්ක ගලපන්න පුළුවන් කමක් නැහැ. මොකද ඇත්ත අනිවාර්යයෙන්ම අර වගේ සද්ධාවකින් නතර වුණා. හරවචනයේ සද්ධායෙන් පටන් ගත්ත බව හැබැයි නමුත් ඒක ඔප්පු කරලා දකින්න පුළුවන් සතිපට්ඨාන වූ කියන අවුරුදු 7ක් නැත්නම් දවස් 7ක් එහෙම නැත්නම් අර බෝධිරාජුන්ගේ උදේ හැටියට දැනගත්තොත් හැන්දෑව වෙනකොට වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා මේ සූත්‍රයේදී මේ බස් එකේ යනකොට මට මේ යාළුවෙක් කියලා දුන්නේ මේ සූත්‍රයේ පස්සේ මම දවස් 3-4ක්ම මේක කියවා කියවා කියවා කියලා බැලුවා මට මුලින්ම නම් ඇල්ලුවේ ඉස්සල්ලාම මේ සත්‍යානුරක්ෂණයට අදාළ වෙන මේ කරුණු පහේ තියෙන විචිත්‍ර භාවය. ගෝකල් බලන සූත්‍රය කීපත බලනකොට තමයි දැක්කේ කොටස් තුනක් තියෙනවා සූත්‍රේ ඒ එකක් තමයි සත්‍යානුරක්ෂණය ඊගාට සත්‍යානුභෝධය සත්‍යානුපත්තිය. මේකට බොහෝම සමානයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව බුදු ඥානය කියන හාත්පසින්ම දැනගන්නේ කියලා. ඒවල ජීකක් වෙනකොට පැඳුරුලා. වතුරේ කනකොට බාම් ගන්න. ඒ දුක්ඛ සත්‍ය මුලමදාග හොඳට දකින්න නම් මම කියන්නේ මේ ප්‍රතික්ෂේප කරන්න කියලා. අඩු ගානේ ටික ටික ටික ටික වෙනදාට වඩා ඒ දුකේ හැටි එනකොට මෙහෙමයි පවතිනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා බලාගත්තා නම් එන්නේ එන්නේ අපි අර අෂ්ටලෝක ධර්මයේ කම්පරණ ගතිය ගිහිලා දුක වෙනුවෙන් කල යුත්තක් තියෙනවා ආත්මයෙන් දැන ගැනීම තමයි දුකේ පිරවද සත්‍ය ඥානෙවත් කෘත්‍ය ඥානයක් තියෙන කෘත්‍ය ඥානෙ මොකද්ද වෙනකට වඩා දුකක් එනකොට ඒකට මුහුණ දෙන්න බලන්න එතකොට අපිට තේරෙනවා ඒකේ මුහුණ දීම ශක්තිය ඊට වැඩි ලොකු දෙයකට යනවා ඊට වැඩි දුකකට මුහුණ දෙන්න ඕන කියලා අන්තිමට තේරෙ පටන් ගන්නවා මේ මරණ දුක ආවත් තමන්ගේ වරදුකාව. ඒක දරා ගන්න පුළුවන් ශක්තිය තියෙනකම් කවදාකවත් මේ මාර්ග ඥාන ඵල ඥාන ලැබෙන්නේ නැහැ. ඒ නිසා බලවෙනි සැරේ මම වාඩි වෙච්ච වෙලාවේ මට මතකයි මොනින්ද චිසුමා කිව්වා උඹට කවදාරි පරියන්කේදී මරණ දුක විඳ දවසට පහුවෙන්ද තමයි නිවන් දකින්න හම්බෙන්නේ. ඔය පිටරවල ගෙදර ගෙනියන්න හම්බෙන්නේ නැහැ. රැකගෙන ඉඳ ගියා. ඒ නිසා කාය ජීවිත නිර්පේක්ෂව එකට යන්න හැම එන දුකක් වෙයි. හැම හොඳක්ම හැම නරකක්ම මේ සත්‍යානුභෝධය පැත්තෙන් බලන ඉන්න ගියා නම් මම හිතන්නේ බුදුහාමුදුරු ඉස්සර සතුට වෙන මේ කෙනෙක් ලෝකේ නැති වෙයි. ඒකට තනක් පිසාවක් කලාවක් ලිංගයක් පැවිද්දක් උපවිද මොනම දෙයක්වත් බලපාන්නේ. ඒ නිසා මේ සූත්‍රයේ මේ පැත්තට මේ පැත්තට මේ ගලපලා බලනකොට අපිට කියන්න තියෙන්නේ අහක දාන්න දෙයක් නෑ. ඒ විතරක් නෙවෙයි මේ සූත්‍රයේ දක්වන මේ පුරු ඕනම එකක් බලන්න හැම එකක්ම තනියම හිත ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හැම එකක්ම අපිට වෙන වෙනම සම්පාදනය කරගන්න පුළුවන් ගතියකුත් තියෙනවා. එකින් එකට තුරු දෙන ගතියකුත් තියෙනවා. ආන්න විදිහට මේ ධර්මයේ සජීවීකම නිතරම මේක ක්‍රියාත්මක දෙයක් බව දැනගත්තට පස්සේ අපිට තියෙන එක සඳහා විවෘතව බලාගෙන ඉන්න එක විතරයි. ඒක නිසා මේ විවෘතව බලාගෙන ඉඳයි විවෘතව බලාගෙන සත්පුරුෂය ආශ්‍රය කරලා ධර්මය ආශ්‍රය කරලා අපි පිළිබඳව හැකි සංඥාවක් ඇති කරගන්න උත්සාහ කරන්නේ. එතකොට අපිට මේ බුද්ධ ඥානවාසී ඉදිරිපිට අර කාකටික වගේ ඊටාමත් දැඩි මත ධාරි පුද්ගලයේ බුදුහාමුදුරේ විශ්වාසයක් ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් ඇති කරගත්තා වගේ හැම වෙලාවෙම ධර්මය තුළින් බුදුන් දකින්න පුළුවන්. ධර්ම තුළින් බුදුන් දක්නවා කියන එක තෝරනවා නෙවෙයි. එන ඕනම දෙයකට මුණ දෙන්න ශක්තිය තමයි ඇති කරගන්නේ. එතකොට අවුරුදු 2500ක් පරණ ධර්මයක් වෙන්නේ නැහැ මේක. බුදුහාමුදුරු ඉන්දියාවේ අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා එහෙම ප්‍රශ්නයක් එන්නේ. කාලය සහ දේශය අතර තියෙන සම්පූර්ණ වෙනස නැති වෙලා මුතුචාන් වහන්සේත් එක්ක ඉන්නා වගේම එන සෑම දෙයකට බෙලඹ සිටින්න ගත කරන බුදුදහමේ අවධානය දේශනා කරමු අප්‍රමාදීන භික්ඛවේ සම්පාදී. මහණි එළඹ සිටි එඳ අප්‍රමාදීව සම්පාදනය කරා. ආනේකට මොනවාරි අඩුපාඩුවක් එහෙම තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. නැත්නම් පේන අඩුපාඩුවක් නැහැ. ඉතින් මේ ගැඹුරු ධර්ම වලින් හෝ සමීකරණ තුලින් පෙන්වලා දෙන්න හදන්නේ ඔන්න ඔය හැකි සංඥාව ඇති කරලා කුසල ඡන්දේ පහළ කරලා එන දේවල් වලට මුණ දීමේ ශක්තියයි ඒක ඇති වෙනවනම් කොයි වෙලාවෙ අපේ සත්‍යානුභෝධය හෝ සත්‍යානුපත්ති සිදුවෙලි කියන්න බෑ. වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. අපි ඒ සඳහා එළඹ සිටි සිටි ශක්තියයි. ඒ නිසා ඒ එළඹ සිටි ශක්තිය, එළඹ සිටි සිහිය ප්‍රමාදීකම තව තවත් දියුණු බවන බවටපත් වේවා කියන ප්‍රාර්ථනා ආශීර්වාද කරමින් අද ජීවිත ධර්ම දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දිනාටම ඒ අප්‍රමාදී ශක්තිය ඇති කිරීමට අවශ්‍ය කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් පැයකුත් විනාඩි 25ක් විතර ගත වෙලා තිනවා ධර්ම දේශනාව සඳහා ඉතින් මේ මගේ අදහස්වත් එකතු කරලා සූත්‍රයක් මම මේ දේශනා කරන්න යෙදුනේ ඒක සම්බන්ධයෙන් කී යුතු කල යුතුවක් තියෙනවා මේ ඒ සඳහා අපි සුළු වේලාවක් කරගමු. එහෙම නැත්නම් මේ දෙවියන් පින්දීමේ ඥාතීන් ශීපත් කිරීමෙන් සහ අපේ ප්‍රාර්ථනාව ශීපත් කර ගැනීම සම්ප්‍රදාන කුලව ධර්ම දේශනා સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. ඒ වගේම අපි මේ මැන්ඩිකුස්තර මහත්තයා කියලා දුන්නා මේ හොයයිත පොතක් අචඤ්ඤාන ධම්මෝගේ මේ වොකින් මෙඩිටේෂන් කියලා මට පිටපත් කීයක් නම් ලැබුණා මම එකක් දෙනවා මේක අර මම සිංහලෙන් ලියපු රචනය වලට වගේම බොහෝම හොඳ ඉංග්‍රීසි එකක් තියෙන්නේ ඒක සමහර විටක මේකේ මේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඇති නමුත් මේ පොත පොදු එකක් වශයෙන් පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ මම කියවලා බලලා තියෙනවා මේකම සිංහලට පරිවර්තනය කරලා ලංකාවේ තියෙනවා. ඉතින් මම මේක මට ගේන්න උනේ නෑ. ඉතින් ඒ නිසා මම ස්තුතිවන්තයි මහත්මයාට මේ ඒක නිසා මේක කාටත් වගේ පොදු එකක් විදිහට මම ඉදිරිපත් කරනවා. හොඳයි නම් ධර්ම පූජාවක් කරන්න ගන්නේ සියලු දෙනාම සාදුකාරකයන්. සුපත්තේ මොනක් සංකේත ප්‍රශ්න ගන්නවා සංස්කාර ගැන කතා කරාම මොනවද සංස්කාර ඉන්ද්‍රිය ධර්ම සංස්කාරයක් කියලා දේශනා කරනවා ඒක අපිට භාවනා කරන කෙනෙකුට සමාවෙන් සත්‍ය බෝධිපාක්ෂ ධර්ම ඒකෙදිත් පිටලා දෙන තියෙන්නේ හැම බල ධර්මයකම ඉන්ද්‍රිය ධර්මයන් ආරම්භය තමයි සද්ධා. හැමදේම පටන් ගන්න මුල එකම සද්ධාව. සද්ධාව කියන්නේ අද්දහන ලක්කන සද්දා අද්දහන සුළු ගතිය අපිට ගණන් ඉගෙන ගන්න ඕන නම් අපි ඒ ගණන් විශේෂ අදහන්න ඕනේ අදහන්න නැතුව කරොත් ඒක බරක් අදහන්න නැතුව කරොත් ඒක අපිට කවදාකවත් ඒ වැඩේ කෙලවරක් කරන්න බෑ නිසා ඕනම දෙයක් ජීවිතේ ළඟා වෙන්න නම් Taman ඒ කරන දේ පිළිබඳ ඇදහිම ඇති වෙන්න ඒ අදහිම නැත්තම් අපිට බුදුහාමුදුරු ලෝකෙ කොච්චර පහළ වෙලා 512000 බුදුරු පහළ වුණයි කියලා අපි බුදුහාමුදුරු දැකලා කියනවා. කොහොම අපිට කිසි ලාභයක් උනේ නැහැ. දැන් මේක ඉරක් පායලා තියෙනවා ඉර හතක් පායනවා කියන ලෝක විනාශයක්. ඒවත් සත්‍දාහ නැති හිතට කවදාකවත් ආලෝකයක් වටින්නේ නැහැ කියනවා. ඉර පායලා ඉයේදීම ඇතුළට ඇතුළට වැටෙන එකම ආලෝකය සත්‍දාහ විතරයි. ඒ සත්‍දාහව පසාදන ලක්ෂණා කියලා කියනවා. ඒ මොහොතට සද්ධාාවක් ඇති වුණා නම් ඒ හිතේ තියෙන කෙලස් ටික ඔක්කොම පිටු කරලා අඩියට සද ගන්නවා. ඒකල උඩ ටික හිත පුදුම පැහැදිලිකමක් ඇති කරනවා කියනවා මණ්ඩි රහිත කලියකට ඉගිනියටයක් දැම්මා වගේ. ඒ ඉංග්‍රීන ඉංග්‍රීන ටික ඔක්කොම ටික අර කසත උරාගෙන අඩියට බහින. ඒතකොට උඩ හරියන් කලේ නමනකොට හොඳ බොන වතුර. නැත්නම් සක්විත රජුගේ උදක ප්‍රසාද මාණික්‍ය වගේ කියන. අපේ හිත නිතරම දෙකට දෙතාවර වෙලා තියෙනවා. විවිධ මත අනුව ගැටුම්. සද්ධාව ආවම මේ කෙලෙස් සහිත හිවා කම්පන සංචල තේරම මන්දි බහින. නැහන උඩ ටික එකම අදිමොක්ෂයකට කරන යුත්ත මේකයි කියන ගමට එනවා. හැබැයි ඒක එච්චර ස්ථිර ධාර වෙනසක් නෙමෙයි. වෙනස් වෙන සුළුයි. ඒ වගේම කියනවා සද්ධාවට අහුණා සද්ධා කියන බොහෝම පුංචි ශක්තියක්. ඒකට අහුණා නම් පක්ඛන්දන රසය කියන අවසාන පරමාර්ථයට යනකම් කවම දායකත් ස්පර්ශ දෙන්නේ නැතුව ගෙනිනවා කියන. අහමෝදෙන්ට ඇතිවිච්ච කුණක් කොහොම නමුත් රැල්ලෙන් කවදා හරි වෙරළට නැතන් ගැඩ ගහලලු මහමෝද නතර වෙන්නේ. ඒ වගේ තමයි ශ්‍රද්ධාවට අපි ඇති වුණා නම් මට නික්ලේශි වෙන්න ඕනේ මම විතරාගි වෙන්න ඕනේ කියලා කෙලෙස් කඳුලකට වගේ අහලකටත් ඉන්න බැරි වෙන තල්ලු කරලා පිහලා පිහලා පිහලා පිහලා එතෙන් යනකම සද්ධා වැඩ කරන හැබැයි අර එක චිත්තක්ෂණයක මහා ලොකු වැඩක් කරනවා පුංචි වැඩක් කරනවා අන්නේ විදිහට ඒ සද්ධාවේ හැම දෙයකම මුල් වෙන ගතියක් තියෙනවා ඉතින් ඒක අපිට මේ ඔය විද්‍යාවෙන් හරි මේ කරනකොට මට මතක් නෑ ශ්‍රද්ධාව කියන එක මේ අන්ධබත්තියක්. නිසා ඕක කොච්චර වැදගත් අපිට අවශ්‍ය කරලා තියෙන ඥානෙ අපිට අවශ්‍ය කරන වෙන දේවල් කියලා තුනක් කළාට අර ශ්‍රද්ධාව පුංචි කරනවා. නමුත් ඒක නැති වුණාට පස්සේ ඇති කරන්නම් බෑ. ඒ තරම මේක නිකන් මේ දැන් මේ ධර්ම පද්ධතිය ඉස්සල්ලාම පෙන්වන්නේ ශ්‍රද්ධාව. ඒකම බෝධිපාක්ෂික ධර්ම වල ඉන්දිය ධර්ම බල ධර්ම වල ඉස්සල්ලාම පෙන්වන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවා නම් පමණයි වීර්ය ඇති වෙන්නේ. වීර්ය තියෙනවා විතරයි සතිය. සතියෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව. මෙන්න මේ ප්‍රඥාවෙන් නැවත සද්ධාව ඇති කරනවා නෙවෙයි රේන්ෆෝස් කරනවා. සද්ධාව බල ගන්නවා. එතකොට තමයි කුසල ඡන්දය කියන්නේ. ඉතින් ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ඇති කරගෙන කුසල ඡන්දයක් බවට ආවට පස්සේ එතකොට නම් ඉතින් කවුරුත් උන්නේ අපි කොහොමඩක්වත් ඒ වැඩේට බහිනවා. නමුත් මේ සද්ධාව දිගට පවත්වා ගැනීම පුදුම අහඹු දෙයක් බවට කියලා කියනවා. කුටිම කියනවා අපි මේ වගේ පූජා විදි ස්ථාන මේ සේරම ඇති කරන්නේ ඒ ප්‍රසාද සද්ධාව දිනු කර ගන්නයි. නමුත් මේ ප්‍රසාද සද්ධාවේ මැරිලා ගියොත් අපිට ඒක අර ප්‍රඥාවට ගිහිලා කුසල ඡන්දයක් පාඩපත් කරන ඕකක් නේ සද්ධාහ පාඩපත් කරන්නේ නැතුව අපි ගියාත් මේ ආත්මේ අපි වෙනසක් වෙන්නේ නැහැ. ඒ ආපදාංශම තමයි මැරිලා යන්නේ. ඒක සද්ධාහ පේනකොටවත් තිබුණ නැත්නම් ඔය බෞද්ධ දීමෝපිය ලැබිලා මේ වගේ රටක හම් වෙන්නේ නැහැ. සුතක් අවශ්‍ය වෙන මේ ශ්‍රද්ධාව ඒකයි අර දේවදූතයෝ දේවදූත සූත්‍රයේදී ඒ දෙවියන්ගේ කියනවලු අනේම මේ ලෝකෙන් ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදියා. ඉපදිලා මනුස්සයෙක් ලබන්න පුළුවන් ලොකුම සම්පත්තිය. මේ ආලෝකයක් සත් අහන්නේ බුදුහාමරන් ඒකයි. මනුස්සයෙක් කියන ලොකුම සම්පත්තිය බුදුහාම කියන ශ්‍රද්ධාව. මනුස්ස ලෝකේ තියෙන ලොකුම සම්පත්තිය මොකක්ද කියලා අහන හැම වෙලාවෙම කිංචීල විත්තම් පුරුසස්ස සෙට්ටම්. සද්දීද විත්තම් පුරුසස්ස සෙට්ටම්. දෙවිගොල්ල කියනවලු චුත වෙන්න හදන අනිත් දෙවිවරුන්ට අනේ කොහොම හරි මනුස්ස ලෝකෙට බලන්න. මනුස්ස ලෝකෙට ගිහිල්ලා බණ්ඩි තාම දුර්ලභදී ලබපන්. දුර්ලභදී ලබන එක තහවුරු කරගන්නේ. ඉතින් ආමුදුරෙක් ඒක අහනවා අහනකොට බුදුහාම කියනවා දිව්‍ය ලෝකේ ඉන්න දෙයයන්ට දිව්‍ය ලෝකවගේ වෙන්නේ මනුස්ස ලෝකේ. ඒ මොකද මනුස්ස ලෝකේ පුළුවන් නැති සද්ධාාවක් ඇති වෙන කාරණා වෙන මොකද දුක තියෙනවා. දුක තමයි ශ්‍රද්ධාව ඇති කිරීමට ආසන්න කාරණාව. දිවි ලෝකේ දුක නැති නිසා ශ්‍රද්ධාව පහළ වෙන්නේ නැහැ. කුසල ප්‍රවාහයක් පටන් ගන්න බෑ. මේ කියවනේ 150 50 දුක තියෙනවා. ඒ සමහරු ශ්‍රද්ධාව ඇති කරගන්න වෙන චිත්ත දුක් පීඩා ඇති කරන වහ කාලක් කෝච්චිය ගන්න මැරලා යනවා. තව සමහර වෙලාවෙ මේක හදා ගන්න ඕනේ ඉදිරියට යන්න. අන්නේ ඉදිරියට යන්න පුළුවන් ශක්තියම මනුස්ස ලෝකේ තියෙන විශේෂිත ලක්ෂණයක් තියෙනවා. මනුස්සයා මිනිස්සෙක් බව නැත්නම් උත්තරී මිනිස්සෙක් බවට පත් වෙන මේ ශ්‍රද්ධාව තහවුරු කරන්නේ. ඒ තමයි ඔය කප්පසාදී කියලා කියන්නේ රෝවාන් වෙනකොට ඇති වෙන ධර්මතාවය මේ කියන ශ්‍රද්ධාව නොසලින බවටපත් කිරීම. ඒ විදිහින් අපේ අතේ තියෙන. උත්සන්නන්සේකට පාර පෙන්නලා දෙන නිසා ප්‍රශ්න නම් කෙටි වුණාට උත්තරේ නම් කෙටි නෑ. බොහොම දුර දිගම උත්තරේ. ඉතින් කොහොමද 10යි වෙලාව අපි ඒක නිසා මේ පේන පේන කාටත් පින් පැමිණීමක් ඥාතියන් සිහිපත් කරලා පින් පැමිණීමත් විශේෂයෙන්ම අද මේ අනුග්‍රහය දක්වපු ඒ අයිරින් දිස් ඔල්විස්